අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා භාවී තබ්බා පංජාංගිකෝ සම්මා සමාධීති තී අවසර ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් දෙකේ උත්සාහ කළේ මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඒ දසුත්තර සූත්‍රයේ දේශනා කරන්න ඉදිච්ච මේ ශාසනයේදී ගත යුතු කටයුතු කරන කෙනෙක් උපයාසපයා ගත යුතු නැත්නම් භාවිතා කළ යුතු ධර්ම පහ මොනවද කියන ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒ ප්‍රශ්නෙට ඒ ධර්මසේනාධිපති මහා සාරිපුත්ත උත්තරේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ උත්තරය අපේ තියෙන දැනුමට අපේ තියෙන ප්‍රායෝගික ඥානවලට අපේ තියෙන භාවනාවේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරපු එකයි. ඉතින් එතනදී උන්වහන්සේ මේ භාවිත කළ යුතු ධර්ම පහ පහක් වශයෙන් අහනවා නම් භාවිත කළ යුත්තේ පංචාංගිකෝ සම්මා සමාධි. අංග පහකින් සමන්වාගත සම්මා සමාධිය. ඉතින් අපි දන්නවා ලෝකයා සැප වශයෙන් අනුගමනය කරන කාලේ ඒගොල්ලෝ බොහෝ විට අසුතවත් පුතුජණය පුතජණය මේ කාම සැපේ ආමිෂ සැපේ තමයි ඒකායන සැප වශයෙන් තමන්ගේ දුව ආදරුවන්ට දීගෙන රටට ජාතියට නෑදෑයින්ට දීගෙන කටයුතු කරන්නේ හැම ආර්ථික න්‍යායක් පැහැදිලා තියෙන එකටයි දේශපාලන න්‍යායක් හැදලා තියෙනෙත් ඒකටයි. අපේ සමාජ රටාව හැදලා තියෙනෙත් සංස්කෘතිය හැදලා තියෙනෙත් ඒකටයි. ඉතින් ඒ විදිහට මුළු ලෝකෙම මේ කාම සැපය, භෞතික සැපය, සැපේ වශයෙන් සලකගෙන ඉන්න කාලේ ආධ්‍යාත්මය කියන එකක් මිනිස්සෙයින්ට වරින් වර වැටහෙන්න ගත්තා. සරුවචනන්සේ ලෝකේ පහළ වෙන්නත් කලින්. ඒ අත්තන්ට තේරිලා තිබුණා මේ කාම සැපය අසාධාරණ සැපයක්, මත්තර දුක් දෙන සැපයක්, පරිසර විනාශ කරන සැපයක්, අනුන්ගේ දුක් උදුර ගන්න සැපයක් Tamanගේ ශරීර සෞඛ්‍ය මානසික සෞඛ්‍ය පිරිහින එකක් කිය. නමුත් වෙන දෙයක් තිබුණ නැති නිසා මේක පිටිපස්සේ ගියා තිරසනුන් වගේ. නමුත් මේ ආධ්‍යාත්මික ආවට පස්සේ ඒ ඇත්තෝ මේ නිර්ආමිෂ සුඛය කියලා එකක් ditta ධම්ම වශයෙන්ම හොයාගත්තා. ආධ්‍යාත්මය හරහා ආගමක් හරහා මෙලව වශයෙන්ම සුඛයක් ඒවට අපි ධානා සුඛ සමාධි සුඛ වශයෙන් සඳහන්ලා දීලා තියෙනවා. ඒක ਸਰුවචනංශේ පහළ වෙන්න ඉස්සෙල්ලා ඉන්දියානු සමාජය තුල ප්‍රචලිතව තිබිලා තියෙනවා සුළුතරයක් අතරේ. ඉතින් ලෝකේ ඉන්න හැම කෙනාම වගේ ඒ නිර්ාමිෂ සුඛය අගය කරලා ඇවිල්ලා අදාරපු බවත් ඒ පැරණි පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් එතනදී ඒ ඉන්දියාවේ තියෙන සුවිශේෂත්වය පේන්න තියෙනවා. සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා. දැන් සර්වඥාන්සේ පහළ වෙනකොට දේශේ වශයෙන් හොයාගත්තේ අන්නේ වගේ මෝරච්ච සරුපසක් තමයි දඹදිව කියලා කියන්නේ. උන්වහන්සේගේ පහළ වුණේ එතකොට ලෝකයා ආමිෂ සුඛ නිර්ආමිෂ සුඛ කියන එක දැනගෙන හිටියා. ඒ වගේම ඒ දෙකම ditth ධම්ම වශයෙන් මේ ditu දැමිය මේ ජීවිතේම අස්පනා අපිට විඳින්න පුළුවන් බව දැනගත්තා. ඊටාම සුළු පිරිසක් මේ නිර්ාමිෂ සුඛය උසස් ලෙසත් කාමිෂ සුඛය පහත් එකක් ලෙස සලකගෙන හිටියා. බොහෝ ජනතාව නම් ඒක දැනගෙන හිටියේ නැහැ. ඒ නොදැන ඉන්න ජනතාව දිහා මේ නිර්ාමිෂ සුඛේ දන්නේ නැත්තු බැලුවේ තිරසනුන් දිහා බලනවා වගේ. තිරසනුන්ටත් කාම සැපය සාධාරණයි. නමුත් නිර්ාමිෂ සුඛය සාධාරණයෙන් මනුස්සයට පමණයි ඒ සඳහා සීලය අවශ්‍යයි සමාධිය අවශ්‍යයි. ඉතින් මෙන්න මෙවැනි පරිසරයක ඉපදිච්ච සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දවස් 7ෙම වත්මගුල් උත්සවයේ දවසේම මේ කියන්නා වූ ධානා සුඛේ ලැබුවා ඒ සංසාරගත පුරුද්දට අනුව කවුරුත් කියලා දීලා නෙවෙයි. නමුත් ඒ ලැබපු ඒ සුඛය නුවණ මුහුකුරා ගියාට පස්සේ සැක කරා. මේ එදා මම දඹගහමුළු ලැබපු සැක සුඛය භ්‍රමචර්ය වසන තපසෙකුට ගැළපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒකට නොදැන්න කරපු වෛරයක් තමයි මේ 7 6 අවුරුද්දක් කරපු දුෂ්කර ක්‍රියාව. සම්පූර්ණ කියන්නේ පැතර ගියා. තමා විසින්ම අස්පනා පිට විඳලා තිබුණ මේ සුඛය මේ ධිට ධම්ම සුඛය, निराமிෂ සුඛය ඒ තරම්ම සැපයි නොමිලේ ලැබෙන්නේ. ඒක නිසා තාපසේක් වශයෙන් අවුරුදු 26 ඉඳලා 35 වෙනකම් ගත කරපු නුවණ මොහුකුරා යන වයසේ ඉන්න තාපසේක් වශයෙන් මේක ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා ඒක අනිත් පැත්තට ගියා. ඒ අනිත් පැත්තට ගිහිල්ලි වෙලා දෙකේම කෙලවරකට ගිය මේ උත්තමයන් වහන්සේට පස්සේ තමයි තේරුණේ මේ අර විෂි කරපු निराமிෂ සුඛය විෂි කරන්න වටින්නේ නැහැ. ප්‍රයෝජනෙන් සලකලා අපව ගන්න ඕනේ කියලා. ඒක වේතු නිබ්බාන කියලා පොත ලියන කේමින්ද ස්වාමීන් වහන්සේ අපේ වජිරාම වැඩ හිටිය අන්තිමටම පොතේ ලියලා තියෙනවා සිද්ධාර්ථ තාපසයා කමඨාන් සුද්ධ කරගත්තේ සිද්ධාර්ථ කුමාරයාගෙන් කියලා. හත් අවුරුදු සිද්ධාර්ථ කුමාරයාගෙන් තමයි කමඨාන සුද්ධ කරද්දී ඊට පස්සේ තමයි නිකන් දැක්කේ. ඒක නිසා මේ ආමිෂ සුඛය වෙනුවට ගන්න මේ නිර්ආමිෂ සුඛයට තද්ද බල ලෙස බැඳෙන જાතියකුත් ඉන්නවා. තද්ද බල ලෙස ද්වේෂ කරන જાතිකුත් තියෙනවා මේ ලෝකේ. ඒ කාම සුඛය ඒ නිසා සරුවචාන්සේ බුදුනාට පස්සේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනකට දැම්මා. මෙතනදී මේ කාම තණ්හාව කියලා කියන්නේ තිරිසනුන් හා සමාන මනුෂ්‍යයන් විඳින කාම සුඛය. එහෙම නැත්නම් කාම ගුණ. ඊට පස්සේ භව තණ්හාව කියලා කියන්නේ මේ නිර්ාමිෂ සුඛයට ඇලි බැලි ඇලි ඇලි බැඳි වාසය කිරීම. ඒකට ගියේ මනුෂයා පුදුමාකාර අබ්බැහියකට වැටෙනවා. මොකද ඒක නිර්ාමිෂෝ ලැබෙන්නේ බොහොම ධාර්මිකයි ආධ්‍යාත්මිකයි ආගමිකයි. නමුත් මේ බුද්ධහංකරයන් වහන්සේට ඒක අනිත් පැත්තට ගියා විභව තණ්හාව ආවා මේ විඳින තිත්ත ධම්ම සුඛය ගැළපෙන්නේ නැහැ. මවැනි භ්‍රමචර්ය රකින්න කෙනෙකුට ගැළපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු වෙලාව තමයි මේ හය අවුරුදු දුෂ්කර ක්‍රියාව මේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව බදා ගන්නෙත් නැතුව මධ්‍යම ප්‍රතිපදාට වැටිච්ච දවසේ රාත්‍රියේ තමයි බුදු වෙන්න ඉස්සලා දවසේ රාත්‍රිය. ඊට පස්සේ තමයි පහුවෙන්ද උදේම තමන්ගේම අත්දැකීම් ගලපගෙන මේ සර්වඥතා ඥානය නැත්නම් මේ සම්බෝධි රාජ්‍යයටපත් උනේ. ඉතින් සා මෙතන තියෙන මේ පරිණාමයේදී බලනකොට මේ ಗುಣධර්ම හරියට අවස්ථානුරූපව වැටහෙන්න කර්ම ගෙවෙන්නත් ඕන. ඥානෙ මූ කරන්නත් ඕන. ප්‍රයෝග ඥාන, පාටිහාරීය ඥාන මතුවෙන්නත් ඕන. ඒක කලින් උපයාගත්ත අති අතවාසිය තියෙන්නත් ඕන. නැතිනම් කොයි වෙලාවෙ වෙයිද කියන්න දන්නේ ඉතින් අපිට මේ සාරිපුත්‍ර සාංශ උගන්වන්න හදන මේ පීටි පරණතා සුඛ පරණතා කියලා මේ සමාධි જાති දෙකක් එනතම් සම්මා සමාධි දෙකක් උගන්වනවා. මේ දෙකම වැටෙන්නේ සාමිෂ සුඛයකට, ditta ධම්ම සුඛයකට, සමාවිත නිර්ාමිෂ සුඛයකට, ditta ධම්ම සුඛයකට. මෙලොව වශයෙන්ම විඳින්න පුළුවන් කාමයෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමේහි විවිච්ඡේවි අකුසලෙහි ධම්මේහි කාමයෙන් වෙන්ව අකුසල ධර්මයෙන් වෙන්ව ලැබිය හැක්කක්. එනිසා ඒක බුද්ධ ධර්ම උත්තරනසලා සාදු සම්මතයි. නමුත් ඒක අපේ මේ නෛර්යානික සීසත් ධර්මයේ උගන්වන සමාධියල ආරම්භක තට්ටු දෙක. ඉතින් පසුගිය දවස් දෙකේ අපි උත්සාහ කළේ මේ නීවරණයන් යම් වෙලාවක අයින් කරලා ඒ අයින් කරපු නීවරණ වලින් භාවනාව කරගෙන යනකොට මේ විතක්ක ਵਿਚාරයන්ගේ සහයෝගයේ සහ කරදරේ කියන එක නැත්නම් වර එක ඒගොල්ලෝ උදව් කරනවා වර එක ඒගොල්ලෝ හරි ආදුවට හිටිනවා දැන් මේ යෝගාවචරය තමන්ගේ යටත් සේවකයෝ දෙන්නෙක් වගේ වර එක විතක්ක ਵਿਚාර දෙක සීවේට කැඳවනවා වර එක සීවෙන් පහ මෙන්න මේ දේ විපස්සනා යෝගාවචරයට සමථ යෝගාවචරයට පරෝපදේශ රහිතව වටහා ගන්න පුළුවන් නම් මෙන්න මේ වෙලාවේදී මම විතක්ක ਵਿਚාර දෙක සේවයට කැඳවන්න ඕනේ මේ වෙලාවේදී ඒක දෙන සේවයෙන් පහ කරන්න ඕනේ නැත්නම් ඒගොල්ලන්ට මේ වාර වලින් තමයි රස්සාව දෙන්න ඕනේ මේ පැයට වැඩ කරපන් ඊට පස්සේ මෙච්චර වෙලා පැත්තකට ඵලයන් කියනවා. ඉතින් ඒක තේරුම් අර ගන්නවා කියන එක පොතේ තිබුණට බනට ඇහුණට ලේසි වැඩක් නෙවෙයි. මොකද සමහරු ඒ විතක්ක ਵਿਚාර දෙකට වෛර කරනවා. එහෙම නැත්නම් උඩා ප්‍රේම කරනවා. මේකට වෛර කරලත් බෑ ප්‍රේම කරලත් බෑ ප්‍රයෝජන වේලාවේ කැඳවන්න සීවේට වැඩ ඉවරචි ගමන් සීවෙන් පහ කරන්න අන්නේ විතක්ක ਵਿਚාර දෙක ප්‍රහාණය කිරීමෙන් තමයි මේ පීති පරණතා කියන දෙවෙනි ධ්‍යානයට යන්නේ එතකොට ඒ ප්‍රීතිය සම්බන්ධ කරලා පෙන්නන්නේ නියපරණයන්ගෙන් විචිකිච්ඡා චෛතසිකේ අනිත් පැත්ත වශයෙන්. තමයිකට භාවනා පිළිබඳ සැකයක් තියෙනවා මේක කරන්දෝ මේක කරන්දෝ කියලා උන්දර කවදාකවත් ප්‍රීතියක් පහළ වෙන්නේ කොයි දේ කෙරුවත් ඔන්න ඔන්න ගිනි අගුරක් වෙච්චාවයි කියලා කරන මිනිහට එක්ක ප්‍රීතිය හම්බේ නැත්නම් වහකණ්ඩ සිද්ධ වෙයි මැරෙයි. දෙකේ එකයි. ওই දෙක චරිචුරු ගාන කෙනාට කවදාකවත් ප්‍රීතියක් නැහැ. ඉතින් භාවනා කරනකොට දෙපයින් හිටගෙන මේ එක්ක ජීවත් වෙනවා නැත්නම් දණින් වැටි ජීවත් වෙනවට වැඩිය දෙපයින් හිටගෙන මැරණ එක හොඳයි කියලා බුදුහාමුදුරුවෝ තමයි ප්‍රකාශ කරා. පස්සේ තමයි ජීවිපී කාරෝ අල්ලගත්තේ. කෙසේ නමුත් මේ සැකය තමයි විචිකිච්ඡාව තමයි යෝගාවචරයාගේ පෞල් කන මිනිස්සුන්ගේ ප්‍රීතිය කාබාසිනියා කරන දෙය. ඒ සාද්ද විතර ලෝකයේ සැකය බෝ කරන යුගයක් මුළු මානව ඉතිහාසෙම තිබුණේ අද තියෙන හැම දැනුවකින්ම හැම ශිල්පයකින්ම මනුස්සයාට හෙට තුන්වෙනි ලෝක යුද්ධෙයි දන්නේ අනිද්ද වෙනකොට ලෝකේ වසංගතයක් පැතිරලා තියල්ල මැරලා යයි දන්නේ පෙට්‍රල් ගණන් යයි දන්නේත් නැහැ ඩොලර් එක නගීද දන්නේත් නැහැ සුලිසුලන් ඒත් දන්නේත් නැහැ ලෝක විනාශය 2013 එනවයි කිව්වා 12 ඇවිල්ලා ගියා දැන් මතකත් නැහැ 2012 ඔක්කොම මැරුණා ඒ වෙලාවේ. දැන් ආයෙත් ඉන්න ඕල්මන් ටික. දැන් ඕල්මන් ආයෙ පිස්සු කෙලිනවා මතක නැහැ 2012 ලෝක විනාශය ඇවිල්ලත් ගිහිල්ලා. ඔය වාගේ පච පතුරන යුගයක ජීවත් වෙන මනුස්සයාට ප්‍රීතිය අහේනීයද? ප්‍රීතියක් නැහැ. නමුත් ධර්මයේදී අපිට හම්බෙන බුදුජානන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව, තමගේ සීලයේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව, සතිය කෙරෙහි ඇති ශ්‍රද්ධාව තියෙන මනුස්සයාට මේ විසම ලෝකයේ සමහිත පවත්තලා ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. ඒ මොකද එයා සැක කරන්නේ නැහැ. එයාට තේරෙනවා මේ සැක කර කර ජීවත් වෙනවට වැඩිය එක සැරේ මැරලා යන එක හොඳයි. නිස්සක්කව වැඩ කරන්න පුළුවන්. නමුත් මේ මේ කියන මේ නිස්සක්ක භාවය නැත්නම් මේ සැක නැති භාවයේ තටමල ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක භාවනාවෙම එන්න ඕන. ඒ නිසා භාවනාවේ මුල් කාලේ ගොඩාක් සැකේනවා. ගොඩාක් පිචිකිච්ඡා වෙනවා. ගොඩාක් සැප නැතුව යනවා අපට. ගොඩාක් නෙක්ඛම්මසිත දෝමනසය කියලා ගිහිගෙන් නික්මුණාට පස්සේ වුණත් එන අතිරේක දොම්නසක් එන්න පටන් අර ගන්නවා. ඉතින් යෝගාවචර මේක තනියම කණ්ඩ වෙනවා. මේ ගඟ දිගේ ඉහළට පීනන්න වෙනවා. පීනනකොට පීනනකොට Taman තුල ඇතිවෙනා වූ මේ අදිමොක්ඛය කියන චෛතසිකය එතන මේ නිසක බව එනකොට එයාට තේරෙනවා තව කෙනෙකුට භාවනාව කියලා දෙන්න නම් එයත් හරි හෝ වැරදි හෝ මාර්ගයට දාන්න දාලා කරගෙන කරගෙන යනකොට එයා කට උත්තරයක් අරගෙන මෙන්න මේක වැරදි මෙන්න මේක හරි කියලා කියලා දෙනකන් හරියට ඒ වැරද්දට සාපේක්ෂව පසුබිමට සාපේක්ෂව කියලා දෙනකන් කිසිම කෙනෙකුට පොතකින් බලලා හරි වැරදි තේරුම් ගන්න බෑ. ඒක හරියට වෙදෙක්ම වෙන්න ඕනේ වෙද පොතක් කියවලා මේ ලෙඩේට මේ බේත බොන්න කියලා කියන. වෙද පොත් ඕන තරම් ලෝකේ තියෙනවා. නමුත් හැම වෙදාටම වෙදකම හැම කෙනාටම වෙදකම පිටින් නැහැ. ඒ වගේ තමයි මේ භාවනා කරනකොට අපි මේ විචිකිච්ඡාවට ඥානයි කියලා පටලවාගෙන තියෙනවා. උගෝ දෙනෙක් හිතන මේ සැක කිරීම විචක්ෂණ බුද්ධිය කියලා. තර්ක ඥානයි කියලා දී මනුස්සයාට මොන දේ කෙරුවත් සුව කරන්න බෑ. එයා විචිකිච්ඡාව ඥානයක් වශයෙන් දෙකට දෙගිඩියාව උභය පක්ක සම්තිරණ ඥානයක් විදියට විචිකිච්ඡා වංචකයි. අපි හැම වෙලාවෙම මේක හරිද වැරදිද කියලා මේ හිත හිත ඉන්න එක මේක ධම්මවිචේ කියලා කිව්වට මේකේ වෙන්නේ විචිකිච්ඡා එකේ වෙන්නේ ප්‍රීතිය කාබාසිනියා කරන එක මේ නිසා එවැනි කෙනෙකුට මේ නිර්ාමිෂ සුඛය අහේනි දුරින් දුරවන් වෙනවා ඒ නිසා විචිකිච්ඡාව දුරවන් කරලා බුද්ධ ආදී උත්මයන් කෙරේ සද්ධාවෙන් ඔන්න ඕන දෙයක් වෙච්චවයි කියලා ඉදිරිපත් වෙන කෙනාට ඔන්න ප්‍රීතිය ලැබෙනවා අපි හිතමු මේ මේ විතක්ක ਵਿਚාර අවස්ථානුකූලව පාවිච්චි කරලා සැක දුරු කරගෙන ශ්‍රද්ධාව ඉස්මතු කරගෙන සීලය සමා සත්‍ය වගේ දේවල් ඉස්සරහින් තියාගෙන යම් කිසි කෙනෙකුට මේ ප්‍රීති චෛතසිකය සාධනීය විදිහට එහෙම නැත්නම් ප්‍රායෝගික විදිහට අත්දැක ගන්න පුළුවන් නම් යාට හොඳටම තේරෙයි මේ ප්‍රීති චෛතසිකේ වැඩ කරන වෙලාවට ප්‍රීතිය පැතිර යන වෙලාවට පැදුර දිගෑරියා වගේ සැක නැති ගතිය තියෙනවා. ඉතින් ඒ ඒ සැක නැති ගතිය ටික වෙලාවකටයි තියෙන්නේ. ඒ තාක්කල් ප්‍රීතිය තියෙන ඊපස්සේ සැකයක් ඇවිල්ලා ආය අර ප්‍රීතිය තලාවබන සැකේ වැඩි වෙනවා. ඊට පස්සේ යෝගාචරය ආයසරයක් සාමාන්‍ය කාම භෝගික හැසිරෙනා වගේ හිත වික්ෂිප්ත වෙලා කටයුතු කරනවා. ඉතින් මේ භාවනා කරන කෙනාට ළඟ ළඟ අර ප්‍රීතිය එන වෙලාව වැඩි එනවා තැක එන වෙලාව වෙනවා ප්‍රීතිය එන වෙලාව වෙනවා තැක එන වෙලාව වෙනවා ඉතින් යාට තේරෙනවා ලක්ෂ කෝටි වාරයක් උත්සාහ කරනකොට මේ මේ පසුබිම යටතේදී නම් ප්‍රීතිය එනවා වැඩි මේ මේ පසුබිම යටතේ නම් සැක එනවා වැඩි උදේ කාලේ මට ප්‍රීතිය එනවා වැඩි සැක එනවා අඩුයි හැන්ද වෙනකොට ඕන ප්‍රීති සැක වැඩි වෙනවා ප්‍රීතිය අඩු වෙනවා ආදි වශයෙන් තමයි මේ යෙදී ගත කරන කෙනාටමයි මේකේ ආස්වාද ආදීනව තේරෙන්නේ ඉතින් ඒක අපි අහලා කමඨාන් සුද්ධ කරගෙන දෙවැන්නේක් හරහා මේක තහවුරු කරගත්තට ඒක yaadෙන උත්තරයක් හම්බෙන්නේ Tamangeema අත්වැරදි හරහා එහෙම නැත්නම් Tamangeema ආස්වාද ආදීනව සැලකීම හරහා ඒ නිසා මේක මතුවෙච්ච කෙනාට වරින් වර හෝ ප්‍රීතිචෛසිකේ මතුවෙච්ච කෙනාට ලේසි කියලා දෙන්න කවදාකවත් ඒක දැකම නැති කෙනාට වැඩියි ඉතින් නමුත් ඒකේ නාවුනත් අර වරින් වර වරින් වර විශ්වසනීය භාවය ඇති වෙනවා, හැකේ දුරවන් වෙනවා, ප්‍රීතිය පහළ වෙනවා. ඒ වුණාට යාගේ හැම පුරුද්දක්ම හැම පෞරුෂත්ව ලක්ෂණයක්ම හැම හිතාමතා කරන දෙයක්ම ප්‍රීතිය කාබාසිනිය කරන එක තමයි කරන්නේ. අපි සෑම දැනුමක්ම භාවනා කරන කෙනාගේ ඔය කියන හැම භෞතික ඥානයක්ම මේ निराமிස ප්‍රීතිය කාබාසිනිය කරනවා. අහිංසකව වෙන්න වෙන දේ වෙන්න දෙන්න ඇරලා දෙන්න ඉන්න ඉඩ දුන්න වෙලාවේ ඔන්න ප්‍රීතිය ඉතින් කොච්චරක් අපිට අපි ඉගෙනගත්ත දේවල් අමතක කරන්න වෙයිද? අපි ඉගෙනගත්ත දේවල් අනිත් පැත්ත හරවන්න ඕනේද? මේ ප්‍රීතිය ලබන්න ඒක නිසා කියනවා. තමහාර විට මේක හරියට කියලා දුන්නොත් පුංචි දරුවෙකුට තාම ඉගෙනගත්ත දැනුමක් නැති කෙනාට මේක හරියන්න ඉඩ තියෙනවා. මොකද යාගේ ඔළුවට මේ කුණු කන්දල් දාලා නැහැ නේ තාම. සමාජ මට්ටම් දීලා නැහැ. ලාභ සත්කාර සම්මාන සිලෝක කියන එක විශේෂෝත්‍ර වෙලා නැහැනේ. නමුත් මේ පොඩි දරුවගේ ශරීරය කාම ශරීරයක්, රසායනික ශරීරයක් මායя පොඩ්ඩක්වත් ඉඳ තියලා නැහැ භාවනා කරන්න. අම්මල දාතලත් කැමති නැහැ. විශේෂයෙන්ම මම දන්නවා කාන්තාපක්ෂයට ඒක අරහ දෙන්නෙම නැහැ. අම්මල දාතල කැමැතිම නැහැ. කෙල්ල දීග දෙනකම් භාවනා කරනවා. ඒක මේ වීදුරු බඩු විකුණන කඩේක මිනිස්සයා ඒ වීදුරු බඩු පිහන්නේ විකුණන ගම විතරයි. විකුණනට පස්සේ උඹ ඕන මගුලක් ගහගන්නේ. හැබැයි විකුණු බඩු ආපහු බාර ගන්න උන ලැබෙයි. ගීල කඩාගත්තට කරන්න දෙයක් නැහැ. කෙල්ලෝ හදන්නේ අම්මලා තාත්තලා. ආන්නේ වීදුරු කඩේක ඉන්න වීදුරු මුදලාලි කෙනෙක් වගේ විකුණන ගම තමයි සුද්ධ කරගෙන තියාගෙන. උන් භාවනා කරන්න එහෙම ගියොත් ඒක අම්මලාට තාත්තලාට ත්‍රස්තවාදී වැඩක් කරනවා. ඒ නිසා අම්බ වෙන්නෙම නැහැ. සෝරි. කොල්ලන් වශයෙන් අපට තියෙන පුංචි අවස්ථාවක් අපි හිතුවක් කරා අපි ගහින් ගායට උජ්ජ කර කර යන බල්ලෝ වගේ කියලා අම්මලා තාත්තලා කියන මේ කොයි කාට උජ්ජ කරුවොත් අම්මලට ගානක් නැහැ. කෙල්ලොන්ට බෑ. ඒක නිසා දෙන්නෙම නැහැ. ඒ නිසා මාර්යා ඒක වහලා මැද වයසට එනකොට අපි සෑහෙන ওই කියන දැනුම ලාභ තත්ක රූපය ගත්තට පස්සේ ඒ සීරම අරියාදුවට හිටියේ. ඒ හැම එකක්ම උදව් කරන්නේ අර නිරාමිෂෝ ලැබෙන අහිංසකෝ ලැබෙන ප්‍රීතිය ඔලොමලකමකින් මාන්නක්කාරකමකින් කුටි කඩා ගන්න තෘෂ්ණාවකින් නැත්නම් මම යපෙන්නන්න හදන ගතිය වහනවා. ඉතින් මේක ව්‍යාපාර කරලා කරලා ප්‍රතිපත්ති යෙදිලා යෙදිලා යෙදිලා ලක්ෂ කෝටි ගාණක් වරද්ද වරද්දා ඉඳලා හිතා ගන්න පුළුවන්. කොච්චර මායя අපිට සෙල්ලම් දාන්න ආවත් කොච්චර මගේ භෞතික ඥාන ලෞකික ඥාන කරදර කරන්න ගියත් ක්‍රමවේදය අනුව නැත්නම් ප්‍රතිපදාව අනුව අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුව ගියොත් මේ ප්‍රීතිය වරින් වර ලැබෙන ප්‍රීතිය වැඩි කරගන්න ශිල්පේ වැඩි කරගන්න ක්‍රමේ අල්ලන්න පුළුවන් ඒකේ ඥාන පරිමකමක් නැහැ ඒ කොයි කෙනාටත් කරතයි මෙන්න මේ ප්‍රීතිය ලැබිලා ඒ ප්‍රීතිය හරහා මේ විචිකිච්ඡාව නැති තැන තමයි ප්‍රීතිය ලැබෙන්නේ ඒක ඉතුරු පැතුර ගැනීම සඳහා වඩා වර්ධනය කර ගැනීම සඳහා ශිල්පී ඉගෙන ගත්ත කෙනාට තමයි මේ සුඛ පරණතා කියලා මේ ප්‍රීතියට වැඩි ඊටාම සුඛෝපභෝගී චෛතසිකයක් සුඛය ප්‍රීතිය ආවට පස්සේ තමයි හරියට පාවඩ එළල රජුරවණ්ඩ ආරක්ෂක අමාත්‍යාංශයේ ගිහිල්ලා රජුරණ පණිවිඩය ඇරියට පස්සේ තමයි රජුරෝ පෙරහැර බහින්නේ ඉස්සෙල්ලා නිකන් ආරක්ෂක මාත්‍යයෙන් ගිහිල්ලා බලනවා මේ අනතුරුදායක දේවල් තියනවාද ඒ කට්ටියගේ ආරක්ෂක සංවිධාන සියල්ල තහවුරු නම් කොච්චර නැගත්තේ වුණත් ආරක්ෂක සංවිධානයේ රජුරවන්ට අවසරය දෙන්නේ නැහැ එළියට බහින්. රජුරෝ කොච්චර රටට රජව රජ වුණත් ආරක්ෂක මාත්‍යංශයේ කියන දේ අහන්න නැතුව එළියට බහින්නෙත් නැහැ. ඒ වගේ තමයි ප්‍රීතිය ඉස්සර වෙලා යනවා ඊට පස්සේ තමයි ආර්දනාවක් කරන්නේ රජුරවන්ට දැන් නම් අරසාව හොඳයි එළියට බහින්නේ කියලා. ප්‍රසිද්ධ දර්ශනයකදී රජ කෙනෙක් වැඩ කරන්නේ එහෙම. ඒ වගේ ප්‍රීතිය ගිය පාරේ තමයි සුඛය එන්නේ. ඉතින් අද දවසේ අපි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ ඊයේ පෙරේද ඉගෙනගත්ත විදිහට විචිකිච්ඡාව සහ ප්‍රීතිය අතර සම්බන්ධතාවයත් ඒ වගේම මේ සුඛය සහ ව්‍යාපාදේ අතර තියෙන සම්බන්ධතාවයත් මේ දෙක නිසා මේ කියන සම්මා සමාධිය පීති පරණතා තැන ඉඳලා සුඛ පරණතා තැනට නංවීමට යෝගාවචර වෙන අපට මොන විදිය වගකීමක්ද තියෙන්නේ මොන විදිය යුතුයකම් බහාරයක්ද තියෙන්නේ මොන විදිය භ්‍රමචරියක්ද තියෙන්නේ මොන විදිය තපසක්ද තියෙන්නේ මොන විදිය භාවනාවක්ද තියෙන්නේ කියන්නේ උත්සාහ කරන්න. ඉතින් ඒක නිසා මට ආරාධනා කරන්න වෙනවා ඊයේ පෙරේදා අපි සාකච්ඡා කරපු හැම දැනුමක්ම මතකයක්ම අපිට මේ අද භාවනා අද ධර්මදේශනාවට පාදක වෙන්න වෙනවා. පාදස්ත කරන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි තීන්දුව කරගනිමු යම් කිසි කෙනෙකුට හීනෙන් තොලගෑ රසයක්සී හෝ ප්‍රීතියක් ලබන්නම් ඒ චිත්තක්ෂණයට සැක නැති වෙන්නේ. අපිට ඒක තමයි අමාරු දෙය. ඉතින් අපි හිතමු කවුරු හරි කොහොම හරි මේ බුද්ධ ආදී උත්පෙන් වහන්සේලා කරේ ඇති සද්ධාව මත හෝ සීලේ මත හෝ සත්‍ය මත ඉඳලා මේ සැක නැතුව කරන දේ මුළු හදින් කරන්න ඉගෙන ගත්තයි කියලා මම මෙතන ඉඳගෙන ඉනකොට මොන මොකක්වත්ම ඕනේ මුළු හදින්ම මම වර්තමාන මොහොතේ ඉන්නවා මම ආස්වාසේ බලනකොට 100%ක්ම දෝතිම්ම ආස්වාස් ප්‍රසවාසය බලනවා වෙන මොනවා තිබුණත් බෙල්ල ගහලා ගියත් බලනවා කියන අන්නර හෙන ගෙඩියක් වාගේ සද්ධාව ඇදිලා ආපු වෙලාවේ හෙන gediyak වාගේ සැකසනතුව මේක කෙරුවොත් මෙච්චරමයි නිවන කියන්නේ කියන මේ විශ්වාසය ආවට පස්සේ යෝගාවචරය සතිය පිහිටවන හැටි ආහනපාන දිහා බලන හැටි ඉඳගෙන ඉන්න දිහා බලන හැටි සක්මන් කරන හැටි වම දකුණ බලන හැටි වෙනස්. මේක හරිද වැරදිද මේකද භාවනා ක්‍රමේ මට ගැළපෙන චර්ිත මේකද හරි අරක කරලා ඉන්න ඕනද මේක කරන්න ඕනද කියලා අපේ ඔළුවට දාලා තියෙන මේ අච්චාරුව එහෙම නැත්නම් මේ කැඳහැලිය මේ සැලඩ් එක පැත්තක තියලා මෙන්න මේකයි කල යුත්තේ කියන විශ්වාසය යෝගාවචරයට ලැබෙන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ කොච්චර කෙරුවත් හැම කෙනාම කරන්නේ අතන එකක් උගන්නවා මෙතන එකක් උගන්නවා එතන එක જાතියක් කියනවා මෙතන එක જાතියක් කියනවා අපේ අම්මා මෙහෙම කරලා තියෙනවා අපේ පන්තලේ ගමේ පන්තලේ අමුතු මේමයි ලක්ෂයක් ඔළුවේ දාගෙන මේ වගේ භාවනා මධ්‍යස්ථානට කෙනෙක් එන්නේ. ඉතින් ඒ කෙනාට මේක කටේ දිවේ දිව දිව දික් කරපන් කියලා ලුණු කැටයක් කටේ තියලා ඕ බලාපන් ඕක ලුණු රහ කියන වගේ මේ සතිය පිළිබඳව රැල් බුරුල්ලරලා කියලා දුන්නාට පස්සේ මේ සියල්ලටම අවශ්‍ය කරලා තියෙන මේ සතියයි කියලා සැකහැර දැනගත්තට පස්සේ ඒ යෝගාවචරය යම් චිත්තක්ෂණයක මේ කයේ හිත පිහිටෙවුවනම් ඒ පිහිටන්නේ තමන්ම දන්න තමන් අත්දකින්න ලද පෙර අත්දැකීමකින් මේකම නිවනයි කියලා හිතා. මේ සතිය 100%ක්ම සතියෙන් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කිව්වහම ඒ කිසිම අකුසලයක් නැහැ. ඒක සුද්ධම නික්ලේශී අවස්ථාවක්. ඉතින් මේකට ගිහිල්ලා එපා නිවන් දකින්න. ඒ නිසා ආනම්මන මොකක්වත් ඕනේ නැමේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ඔක තමයි ලොකුම භාවනාව. ඇවිදිනකොට ඇවිදින බව දන්නවනේ. ඔක තමයි ලොකුම භාවනාව. තවත් ඕක විස්තර වශයෙන් කියන්න ඕන නම් ඇවිදිනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනේ. ඉතින් සක්මන් කියන්නේ ඕක තමයි. වෙන මොකක්වත් මොහින්හා එකක් නැහැ. ඉඳගෙන ඉන්නකොට මම දැන් ඇවිදිනව නෙවෙයි කියලා දන්නව ඔච්චරයි. ඒ බව දැනගන්න වෙලාවයි හිතවිලි තිබුණත්, සද්ද තිබුණත්, වේදනා තිබුණත් මුළු හදින්ම මට දැන් සතිය තියෙනවා මගේ සීලය තියෙනවා මට මේ වැඩි ගැන සද්ධාව තියෙනවා කියලා ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගත්තොත් ඒ චිත්තක්ෂණය බොහෝ වෙලා පවතිනවා ආය අරෙන් මෙන් කෙනෙහිලි එන්නේ නැහැ එන්නේ නැතුව නෙමෙයි ආවට මේ යෝගාවචර එකක්ක් ගණන් ගන්න එයා දන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවා ඔබට පුළුවන් නම් මා උසල විසි කියලා දාපන් හිතවිල්ලකට කියන්න පුළුවන් නම් මා උසල විසි කියලා දාන්න කියලා සද්දයකට කියන්න පුළුවන් නම් මා විසිකොල දාන්න කියලා. වේදනාවට කියන්න පුළුවන් විසිකලා දාන්න කියලා බෑ. විසි කරන්න මගේම අමනකම තියෙනවා. නැගිටින්න මමම තීන්දුව කරන්න. ඒක නිසා මම උත්සාහ කරන ඕනේ ගිනි අකුරක් වෙච්චාවයි කියලා විශ්වාසයෙන් මේ ඉඳගෙන ඉන්න බව දැන ගැනීම තමයි ලොකුම ත්‍රිපිටකය දැනගත්තට වැඩිය වටින දේ. මුළු ලක් කෝටියක් සංවර සීල සියල්ලම රකින්නට වැඩිය වටිනවා මේක. කියලා මේක දැනගත්තට පස්සේ ආ ඉඳගෙන ඉන්නේ රජකම හම්බෙච්ච රජුරු කෙනෙක් වගේ. ඉඳගෙන ඉන්න එකත් ඔටුන්නක් දාපු රජ කෙනෙක් වගේ සිංහාසනේ වාඩි වෙන්නේ මොකක්වත් இல்லන්නේ අනේ මට සීලෙ මදිද ත්‍රිපිටකේ දැනුම මදිද සිව්පසේ මදිද මොකක්වත් වෙන්නේ සක්මන් කරනකොටත් මේ පොළොවේ මත මං ඇවිදින්නේ මං දන්නවා අන්නේ එහෙම කෙනා ඇවිදිනකොට බුද්ධම තෙදක් තියෙනවා බුදුම උජාරුවක් තියෙනවා ඒ මනස වාඩි වෙලා මහ පොළොව මත මේ ඉඳගෙන මගේ කයට හිත ගන්නේ පුදුම විශ්වාසකේ අන්නේ විශ්වාසය ඇති වුණාට පස්සේ තමයි ඉඳගෙන ඉන්න එකේ සුඛය ලැබෙන්නේ කියන්නේ මම මේ කතා කරන්නේ. ඒ වුණත් ඉඳගෙන හිටියට භාවනාව සිද්ධ වෙනවද? ඕකද සතිය කියන්නේ කියලා දෙකට දෙතෑවර වෙලා කොච්චර කුෂන් එකක් උඩින් හිටියත් පුඩුම් කොටයක් ඉඳගෙන හිටියත් වාතයේ ඉඳගෙන හිටියත් අර සැකේ තියෙනකන් ඒක කටුකොහලක්ම තමයි. කිසිම තැපයක් නැහැ. ඇවිදිනකොට නම් ඉතින් ඇවිදින බව නම් දන්නවා අප්පා ඔහොම ඇවිදිනකොට ඉතින් තක්මන් කරනකොට නිවන් දකින්න නම් ආමිකේ කට්ටියත් නිවන් දකින්න එපා. මේ මිනිසුත් තම දකුණ කියලා ඇවිදිනනේ මේක හරියන්නේ නැතුව ඇති කියලා චරිචුරු ගන්න කෙනාට මොනම සැපක් ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ. ඒ මනසේ තියෙන පියවර නිලුම් පිට ඇවිදින සිද්ධාර්ථ කුමාරයා වගේ සුඛිහෙකුත් නැහැ. සුන්දරත්වෙකුත් නැහැ. ඒ නිසා මුළු හදින් කරනවා නම් වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්නක බව. ඇවිදිනකොට ඇවිදින බව. අඩු ගානේ වැසිකිළියට ගිහලා මූත්‍රා කරනකොට ඒක දන්නවනම්. කැසිකිලි කරනකොට ඒක දන්නවනම්. නැත්තම් අපි කියනවා ගඳ කිලියට ගිහලා මල පූජා කරනකොටයි වැසිකිළියට ගිහලා මල පහ කරනකොටයි එකම කුසලෙනේ. මල නම් જાති දෙකක් තමයි. අර මල එක මලක් මේක වෙන මලක්. අරක ගඳ කිලිය මේක වැසිකිළිය. බුදුරජාණන් වහන්සේගේ සතියේ මේ දෙකම එකයි. කාටද අදහන්න පුළුවන්නේ වැසිකිළියට ගිහිල්ලා මල පහ කරන කොටයි ගඳකිළියට ගිහිල්ලා මලක් පූජා කරන සමාන කුසලයක් සිද්ධ වෙනවායි කිය. කාටවත් අදාන්නේ. අන්නේ සැකේ තමයි අපට මල පහ කරනකොට ඒකේ තියෙන ඒ සැපේ විඳ ගන්න බෑ. කවදා හෝ මේ දෙකේදිම සමාන වශයෙන් කයේ සතිය පිටලා තියෙනවා. මං අදහනවා. මෙච්චරයි මට කරන්න තියෙන මනුස්ස ශරීරේ කියලා කනකොට බොනකොට යනකොට එනකොට ඉකලින් බලනකොට පැත්ත බලනකොට ඉස්සරහට යනකොට පස්සට යනකොට අත දිගනකොට අත නමනකොට ඒ බව දන්න ගතිය මයි මේ සතිපට්ඨාන කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි කියලා. එහෙම දැනගෙන නැත්නම් සැක හැරලා අත නමනකොට දිගාරනකොට පුදුම සුඛයක් දැනෙනවා. ඒක හරියට හොඳම බැකෝ යන්ත්‍රයක් හදලා හොඳට හයිඩ්‍රොලික් වැඩ කරද්දී ඒක දිහා බලාගෙන ඉන්නේ අන්තර ඉංජිනේරුවා මේ යන්ත්‍රේ වැඩ කරන හැටි බලනකොට එයාට තේරෙනවා දැන් මේකෙන් මේ මිනිස්සුන්ට කරන්න බැරි වැඩක් කරනවා. ඒ වගේ තමයි මේ මනුස්ස යන්ත්‍රේ විතර සූක්ෂම යන්ත්‍රයක් මුළු ලෝකෙම නැහැ. අපි මේකට වෛර කරන එකනේ සදාකාලික කරලා තියෙන්නේ. දැන් මම දැන් මෙතන කියලා කියන්නේ ඒකට ප්‍රේම කරන එකනේ. යම් යම් ආකාරයට කය තිනනද ඒ ඒ ආකාරයට සැප විඳිනවා යේන යත යතවා කායෝ පනීතෝ hoti තත තතරම් පජානාති යම් යම් ආකාරයට කය තිනනද ඒ ඒ ආකාරයට දැනගන්න එතකොට මේ ඕලාරික අත්පටිලාභය මේ කයෙහි හිත පවත්තන කෙනා ශක්විති රජ කෙනෙකුට වැඩි සැපක් විඳිනවා සෝවාන් වෙච්ච කෙනෙක් වගේ ඉන්න ඉරියව්ව දන්න මේකට එන්න බැරි අර සැකේ නිසා. සැකේ නැතුව යම් වෙලාවක නිසකව ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දාන්නවා. යනකොට යන බව දාන්න. කනකොට කන බව දන්නවනම් ඊවසර කවුරුත් ඇවිල්ලා තෑගි දෙන්න ඕන කමක්වත් කවුරුත් ඇවිල්ලා ස්තුති කරන්න ඕන කමක්වත් නෑ. එයා ඇතුළෙන්ම දාන්න. ආන්න ඒකට අපි කියනවා ඉඳුන් හිටුන් පහසුකම කියලා. සුඛෙහිකේ. ඒක මේ සුඛ උපභෝගී වස්තුවල නෙමෙයි තියෙන්නේ. අපි හිතලා තියෙන්නේ මේ දරුවන්ට මල්ලන්ට යාළුවන්ට අම්මට අප්පට සුඛෝපභෝගී වස්තු දීලා සුඛය දෙන්නේ. ඒක තිරිසංහා සමාන සුඛයක්. බුදුරජාණන් වහන්සේ දෙන්නේ ආර්ය ව්‍යවහාර ආර්ය ආසන ආර්ය ඉරියව් පවත්නකොට බුදුහාමුදුර සිද්දත රාහුල කුමාරට දුන්නා වගේ අපිට දෙනවා සුඛයක්. දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කියලා තියෙනවා. බුදුහාමර මේ අපට දෙන මේ සුඛය දෙන්න බැරි જાති තරම් දුෂ්කර සුඛයක්. කාටවත් දෙන්න බෑ. අම්මා කෙනෙක් දරුවට දුන්න දෙන්නේ කාම සුඛේ. ආමිෂ සුඛේ බුදු දහම අපට දෙනවා. අර ආරිවංශ සූත්‍ර දේශනාවේ කතා කරනකොට කියනවා. කැළේ ඇවිදින හාමුදුර කෙනෙක් තපස්තරේ හොඳට ඉර පායලා තියෙනවා. ගංගායිනේ හොඳට වැලි තලාවක් තියෙනවා ගහක් තියෙනවා. යාට හිතනවා වාඩි වෙන්නයි කියලා. වටපිට බලලා පරණ තනකොළ ටිකක් එල්ලලා දාගෙන ඕකේ බද්ද පරියන්කයක් ගහලා මෙයා යනවා දෙවෙනි ධ්‍යානෙට. මෙයා යනවා තුන්වෙනි ධ්‍යානෙට. ගියාට පස්සේ යා ලෝකේ මේ ලෝකේ මිනිස්සුන්ට ලබන්න පුළුවන් ඉහළම සුඛය ලබනවා. ඒකට කියනවා ආර්ය විහාරය කියලා. උතුම්ම සුඛේ විඳිනවා. සුඛේ නැගිටලා යා යනකොට අනේ මම මේ ඉඳගත්ත පිටුරු ටික වේයෝ නොකාවා වැස්සට නොවේවා නොතැවේවා අවුවට නොතැවේවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ පිටුරු ටික එතනම ගියා. එයාට හැකති කරන්න දෙයක් නැහැ. මොකද කොතන ගියත් පිටුරු ටික හොයාගන්න පුළුවන් පිටුරු ටික හොයාගෙන. මේ සුඛයට හිත දැම්මට පස්සේ ලෝකේ තියෙන උපරිම සුඛය තියෙනවා. නිරාමිෂෝ ලැබෙන්නේ. ඒකේ පිටුරු ටිකේ නැහැ. ගහ ළඟත් නැහැ. පරිසරෙත් නැහැ. තමන් උපයන්න ඕන. ඔන්න ওই ටික දෙන්න කවුද දන්නේ අපේ සමාජේ? බුදුහාමුදුරුවෝ විතරයි දාන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ අපිට දෙන මේ සුඛය සුඛෝ බුද්ධාණං උපාදෝ කියලා කියන්නේ දෙන්න බැරි જાති සුඛයක් අපට දෙන්නේ. දුක්කරං දුද්දදන් දදාති. දුක්කරං කරෝති මෙලෝ යකෙක් පිළිගන්න කැමති නෑ මේ. බුදුහාමුදුරුවෝ දුන්නත් අපි එකක් සැක කරනවා. අපිට නෑනේ අනේ කොච්චර කෙරුවක්වත් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඉන්දියාවේදී මේ හිටියානම් මේට වැඩි හරි ඇති. දැන් අපි 2006 දී පරණනේ බුද්ධ ආගම ටිකක් බැටරි බහැලා ඇති. ඒක නිකන් පිලුණු වෙලා ඇති. එදා හිටියනම් හොඳයි කියලා මේ ධර්මයේ අඩුව අව탁සේරු කරනවා. ඒ වගේම බුදුජානක කියනවා මේක දෙන්න ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පුදුමාකාර නින්දාවල් වින්දා. මේ මුළු ලෝකෙම සුඛේ තියෙන සුඛෝපභෝගී වස්තු වල කියලා. මුළු ලෝකෙම මේ සුඛේ තියෙන ආමිෂය කියලා කියදී තන්නේ මිනිහා මේ කියන්නේ. තන්නේ බුදු පියාණන් වහන්සේ කියනෝ නෑ. ඕක තියෙන්නේ Tamange හිතේ. සුඛෝපභෝගී වස්තු කියලා කියන්නේ හිත මත් කරන දෙයක් සතිය කඩන දෙයක් අනේ හතුරෙකුටවත් ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රාර්ථනා කරනවා නම් හතුරෙකුට කරන්න වටිනවා. කියනවා හතුරෙකුට දෙනවා නම් දෙන්න කියනවා කැඩිච්ච කාර් එකක්. ඌ නැති කරන්න වෙන මොකක්වත් ඕන ඕක හදා දා ඉන්නකොට ඌට රතාව කරගන්නත් නැහැ ඌ විනාශ වෙනවා. නැත්තම් පරණ පෙට්‍රල් ලාම්පුවක් දෙන්නේ කියලා. ඕක හදා දා ඉන්න ඌ ඉවරයි. ඒ වගේම තමයි මේ සුකෝපභෝගී වස්තුවක් දෙන්න ඒක සදා සොත්ති. ගණ්ඩම දෙන්නේ. අත්පයත් ඉවරයි, ඔළුවත් ඉවරයි. ඕකට වැහිලා යනවා. ඒක තමයි අපේ දේශපාලනඥයෝ මේ වේදිකා පුපුරන්න ගෑ ගහලා කියන්නේ දෙන්නම් ඕගලන්ට සැප. ඔන්න දෙන්න හදන දේ. අපේ අම්මලා තාත්තලාත් ඔච්චරයි. උන්දලත් දන්නේ අපේ පන්ති කාමර උගන්වපු ගුරුවරුත් ඔච්චරයි. උන්දලා දන්නේ බුදුරජාණන්සේගේ ලෝක ගුරු කෙනෙක් නෙවෙයි. නමුත් බුදුරජාණන්සේ දෙන්න හදන මේ සුඛය කිසිම ස්කෝපෝගේ වස්තුවක නැහැ. ඒක තියෙන්නේ ඉස්සල්ලාම සැකහැර ගන්න මේ වර්තමාන මොහොත තමයි සියලු සැප තියෙන්නේ. වර්තමාන මොහොතට කියන්නේ මම පරීක්ෂා කරන්න නෙවෙයි. පරීක්ෂා කරලා. මම දැන් යන්නේ ඒක මම දැනගෙන නම් අන්න ඒ මොහොතේ ඇතිවෙන ඒ සුඛය සැකෙන් වාඩි වෙන කෙනාටත් නිසකව වාඩි වෙ දෙන්න කෙනාත් අතර අන්ධ පෘ탁ජනයා සහ කල්යාණ පෘ탁ජනයයි කියලා කියනවා. අන්ධ පෘථග්ජනය යන්නේ මේක ඔප්පු කරලා බලන්න. ඇත්තද නැත්තද කියලා බලන්න. ඌ තාමත් කටුකොහලක ඉන්න නැත්නම් ලන්දක් අස්සේ රින් ගගෙන දන ගාගෙන කුර ගාගෙන යන මිනිහෙක් වගේ. නමුත් ඒක ඔප්පු කරගත්ත මිනිස්සයා බොහොම සෝසී ගිහිල්ලා ගහක් මුල වාඩි වෙලා ආසනයක් කරන වාඩිවුණාට පස්සේ මේ මිනිස්සයා ඉන්නේ පායපු ඉරක් වගේ. එතකොට ඒක බින්දලා තියෙන්නේ. එතකොට ඒ ඉඳිල්ල සුඛයක්. ඉතින් ඒ එක ළඟම දෙන්නෙක් වාඩිලා හිටියත් එක්කෙනෙක් සැකෙන් වාඩි වෙලා ඉන්නවා එකක් නිසකේ වාඩි වෙලා ඉන්නවනම් සැකෙන් වාඩි වෙකනාට උප්පරීම කරන්න පුළුවන් ඉන්නේ සැකේ දුරුවන් කළ ප්‍රීතිය ලබන එක විතරයි. නමුත් ඒක නිසකව වාඩි වෙන එකන ප්‍රීතිය කොහොමද ස්වභාවිකයි. එයා ඒ මත සුඛයක් ලබන. අන්න ඒ සුඛය තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. මේ සුඛේ නැත්තම් ව්‍යාපාදේ ඒක නිසා අපි යම් වෙලාවක වර්තමාන මොහොතේ නැත්තම් අපි ළඟ තියෙන ව්‍යාපාදේ අපි ළඟ තියෙන ද්වේෂේ. ඒ නිසා සිංහලෙන් කියන්න පුළුවන් තේරුම් ගන්න. අපි මුළු සංසාරෙම කරලා තියෙන ද්වේෂ කරලා මේ මම දැන් මෙතන කියන එකට වෛර කරලා. ඒක හොඳට ඔප්පු වෙන දේ තමයි. අපි මේ සම්පූර්ණ බනහලා සම්පූර්ණ මේ වැඩමුළුව කරලා සම්පූර්ණ ආසාවෙන් අනේ මේ මම දැන් මෙතන ඉන්න එකට ගත්තොත් ඔක්කොම හරි කියලා හිතුණයි කියමු. හිතුවත් ඒක කොච්චර අමාරුද බලන්න කයට. හිතට මිච්ඡර ආසාවෙන් දුන්නත් මම දැන් මෙතන ඉන්න එක තමයි ලොකුම සැප කියලා ඉන්න කැමති නැහැ. මොකද සංසාරයක් පුරුදු කරලා තියෙන අතීත අනාගතේ. සංසාරයක් පුරුදු කරලා තියෙන සැප තියෙන අතන කියලා. සැප තියෙන අරය ගාව කියලා. මේ මම දැන් මෙතන කියන එක සැපේ දන්නේ ඒ නිසා සැපේට වර්තමාන මොහොතට සතියට හිත ගත්තත් ලාහට ගෙම්බ එකතු කරනවා වගේ එක එක එකතු කරන්න ඉස්සලා අනිත් කපයි. ඒක එදාට තේරෙයි අපි කොච්චරක් මේ මගේ කයට මෙතනට මේ වර්තමාන මොහොතට වෛර කරනවා කියලා. කවදා හෝ මේ මෝඩකම අතහැරලා මේ තැක නැතුව අතහැරලා මේ වර්තමාන මොහොතේ හිත පවත්වන එක තමයි මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් උපරිම සැපත. එයාට විතරයි නිවන ලැබෙන්නේ. ඒ නිසා නිවනට ඉස්සෙල්ලා ඒකට කියන තදංග වශයෙන් ලැබෙන නිවනක් තමයි චිත්තක්ෂණයක් වශයෙන් Taman වර්තමානයේ ඉන්නවා. ඉන්න බා සතුටින් ඉන්නේ. ඒක පිරිච්ච ගතියෙන් ඉන්නේ. එතකොට යාට තේරෙනවා මේකට ඕන කෙනෙකුට මේක ලබන්න පුළුවන්. අනික් කෙනාට නොලැබෙන්නේ එයා ඒකට වෛර කරන නිසා. හැබැයි එයා දන්නෙත් නැහැ වෛර කරනවා කියලා. එයා කියන්නේ ඒ වෙනුවට වෙන දෙයකට ප්‍රේම කරනවා. අර වස්තුවට ප්‍රේම කරනවා, අර තැනට ප්‍රේම කරනවා, වෙන දෙයකට ප්‍රේම කරනවා. ඉතින් එතකොට වෙන්නේ වර්තමාන මොහොත නැති යම් වෙලාවක තමයි මම දැන් මෙතන කියන එක තමයි දැකහැර දත යුත්තේ ඒකේ ඉන්න වෙලාවෙදී ලැබෙන දෙන සුඛය කියන එක තමයි මෛත්‍රිය කියන්නේ. ඒ නිසා යම් වෙලාවක තමයි තමන්ගේ කයේ ඉන්නකොට මම දැන් මෙතන ඉන්නවා මේක තමයි ලොකුම සැපත මේකට කියන්නේ සාසන සම්පත්තිය කියලා. ඒ මිනිස්යාගේ මෛත්‍රිය කොහොමඩක්වත් උල්පතකින් වතුරේ ඉන්නා වගේ දිගටම වැක්කෙනවා. ඉතින් අපි ඒක නැතුව අපි වරුවක් කිව්වයි කියමු මහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා කිව්වට ඇතුලේ බොක්කේ ඉඳලා සුද්ධ වෙලා නැත්නම් ওই වචන කිව්වට කුණු හරප කියනවට වැඩිය නම් ওই වචන ටික හොඳයි. නමුත් මේ මෛත්‍රිය කොහොමද ඇතුලේ ඉඳලා එන්නේ කියන්නේ ඉන්න ඉරියව්වේ ඉදුම් හිටුම් පහසුකම් නැත්තම් උන්දගෙන් මොන මෛත්‍රියක් බලාපොරොත්තු වෙන්නේ. මෛත්‍රිය දෙන්න නම් ඉසලා යා මෛත්‍රිය ඉන්න ඕනේ. මෛත්‍රිය ඉන්න නම් මේ ඉදුම් හිටුම් පහසුකම් ටික තියෙන්න ඕනේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට ඕන වුණොත් මේ මෛත්‍රියක තියෙන මේ හාස්කම මෛත්‍රියක තියෙන මේ තෙද තේරුම් අරගන්න ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නපු සූත්‍රයක් තියෙනවා. ටිකක් උගුර පැටලෙන જાති සූත්‍රයක්. එහෙම නැත්නම් මේ හදාගෙන ඉන්න ආත්මාලිකාව කඩාන වැටෙන ಜಾති සූත්‍රයක්. නැත්නම් බුදුහාමරෝ කියපු නිසා මම හිතනවා මම පිරිස අමාරුවේ දෙමක් වීමක් වෙන්නේ නැහැ කියලා. සංයුත්ත නිකායේ තියෙනවා හතරවෙනි පොතේ සංකදම කියලා සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ ඊටාම සූක්ෂමව පෙන්වලා දෙනවා. මේ මෛත්‍රී කිරීම හරහා ලෝකේ කරන ඕනම කුසලයකට වැඩිය අධි කුසලයක් කරන්න පුළුවන් බවත් හීන් නූලෙන් කියන ඕනම අකුසලයක් අහෝසි කරන්න පුළුවන් බව. ඒක නිසා අපි මේක පොඩ්ඩක් මේ මේක කියලා දෙන්න අමාරුයි. දන් නොදෙන, සිල් නොරකින, බණ භාවනා නොකරන අයට. මම ඊටත් වැඩිය කියනවා විපස්සනා නොකරන කෙනෙකුට මේ සූත්‍රය කියවන්න නැති එක හොඳයි. කියෙව්වොත් අර heart attack කෙනෙකුට ගන්න පෙත්ත ළඟ තියාගෙන කියවන්න කියනවා. මොකද heart attack එන්නේ ඉඳී තියෙනවා. ප්‍රෙෂර් එක ඩක් ගාලා නගින්න ඉඳී තියෙනවා. එතනින් ගියාම ඔඩුව කැරකෙන්න වගේ ඉඩ වෙන්න ඉඩ තියෙනවා. මම හිතනවා මේගොල්ලන් කැරකෙනවා නම් දොරවල් දෙක මැරලා තියෙන පිටත් වෙලා යන්න කැමැති කෙනෙක් ආන්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ මේ අම්බවණියේ නාලන්දාවේ එතෙන්ට එනවා නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලෙක්. එනිසා මේ මෙතෙන්ද අපි ඔය ඉඳලා ඉట్లా එක එක ආම්දුරෝ එනවා වගේ. එහෙම නැත්නම් එක එක ಜಾති මිනිස්සු එකට එනවනේ. ඒ වගේ බුදුහාමුදුරුවොත් එක්ක ඒගොල්ලන් කිසි තරහක් නැහැ මේ වෙන ශාස්ත්‍රුන් වහන්සේ ගෝලෙක් කියලා. බුදුරජාණන්සේත් ඒගොල්ල බාර ගන්න. ඉතින් ඒ එන මිනිස්සේ කාට පස්සේ බුදුරජාණන්සේ අහනවා ඔයගොල්ලන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔයගොල්ලන්ට ඉන්ද්‍රිය দমনයක් උගන්වනවා. සිල් රීමක් උගන්වනවා කියලා. ඉතින් අර කෙනා කියනවා ඉතින් අර හරි සන්තෝෂයි. යාගින් අහන්නේ යාගේ ගුරුන් වහන්සේ ආට උගන්වන පුතේ. බුදුරජාණන්සේ යපහත් කරන්නේත් නැහැ. උඹලා මගේ සභාවට එන්න එපයි කියන්නේත් නැහැ. එහෙම නැත්නම් බුදු වෙන්න බෑනේ. ඊට පස්සේ කියනවා අපේ ගුරුනාංශය කියන්නේ නිකණ්ඨනාත පුත්‍ර නැත්නම් ජෛන නායකතුමා බුදුචානන්සේගේ සමකාලීනව ඉන්දියාවේ හිටපු සාසුන් වහන්සේ නමක් එයා කියලා කියනවා යෝකෝචි පානමති පාතෝති යම් කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ නම් සබ්බේසෝ ආපායිකෝ නිරයිකෝ ඒ සියලු දෙනා අපාගත වෙනවා නිරේට යන සතෙක් මරනවන ඒක නාපාගත වෙනවා නිරේට uh, ඒකලි වෙලා එයා කියනවා යම් කිසි කෙනෙක් හොරකම් කරනවා නම් ඒ සියලුම දෙනා අපාගත වෙනවා නිරේට තීන්දුයි යම් කිසි කෙනෙක් කාමීත්‍යචාරය කරනවා නම් අපායකයි නිරේකයි යම් කිසි කෙනෙක් බොරු කියනවා අපාගත වෙනවා නිරේට යනවා යම් කිසි කෙනෙක් මත්පැන් පානය කරනවා නම් අපායි කනේ. ඒතොර පේනවනේ පන්සිල් පද බෞද්ධ විතරක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ ගුරුනාන්සේ උන්නාන්සේ උන්නාන්සේ උගන්ලා තිනවා. ඒ කියන්නේ මේ දැනට මේ බෞද්ධයෝ මේක බදු අරගෙන පන්සිල් පද තියෙන බෞද්ධයි කියලා කිව්වට නිගණ්ඨනාත පුත්තු උන්දයි ගෝලවලට උගන්ලා තිනවා. ඒ ගෝලෝ ඇවිල්ලා බුදුජානනාචර පෙන්නන්නේ අපේ ගුරුනාන්සේ අපිට මෙන්න මේ පහක් කියලා දීලා තියෙනවා. කරන්න එපා. කෙරුවොත් ඉන්ටර්සිටි බස් එකේ නැග්ගා වගේ මෙතනින් නැග්ගොත් බහින්නේ අපායි. අතරමඟ නතරක් නැහැ. ඒක නිසා අපාගත වෙනවයි කියනවා. කියලිවල මෙයා ඒකට වාටියක් දානවා මේ ප්‍රකාශයට යම් යම් යම් බහුල යම් බහුලං කරේති තන්තං නෙය්‍යාති යම් යම් අකුසලයක් බොහෝ කොට කරන්නේද ඒ අනුව තමයි ඒ අකුසලයන් තමයි පායට යන්නේ දැන් මේක අපේ පැත්තෙන් බැලුවොත් ඕනම බෞද්ධයෙකුට තියෙනවානේ බුදුරජාණන්සේ පිළිගන්න જાති පිළිගන්න වටින දෙයක් නෙමේ කියන්නේ සතෙක් මැරුවත් හොරකමක් කෙරුවොත් කාමීත්‍යචාරය කෙරුවොත් බොරු කිව්වොත් මේ මත්පැන් පාලය කළොත් ඒකාන්තයෙන් අපායට යනවා යම් අකුසලයක් නැතර නිතර කරනවාද ඒ අනුව තමයි තීන්දුව වෙන්නේ කියලා. බුදුසසුන මේකට hinaවට ලක් කරනවා මේක. බුදුසසුන එතන ඉන්න ඒ අසිබන්ද පුත්‍ර ගාමිණීට කතා කරලා කියනවා ගාමිණී ওই විදියට බැලුවොත් එක එක්කත් අපාය යන්නේ නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් සත්තු මරණ මිනිහෙක් නැහැ නේ ලෝකේ. උංග වෙලාකට එන්නේ සතු මරන්නේ නැතුවනේ. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම හොරකම් කරන මිනිහෙක් ලෝකේ නැහනේ. බහුලගත කරන එක නේ අපායට යන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් කාමීත්‍යාචාරය කරන්නත් බෑ කරන්නෙත් නැහනේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් බොරු කියන්නත් බෑනේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් බොන්නත් බෑ. ඉතින් එහෙමනම් දවසේ වැඩි වේලාවක් මේ මනුස්සයා කරන්නේ අකුසල් නෙවෙයි නා එක් එක්ක තපයට යන්න බෑනේ ඔය ඔය කියන න්‍යාය පත්‍රයට. එතකොට අර නිකන්තරාත පුත්තගේ ගෝලයා ඔළුව පාත් කර ගන්නවා. දැන් බුදුරජාණන්සේ දීපු මේ එක තර්කයෙන් එයාට පිහිටලා හිටින්න බැරි වෙනවා. ඒකට උත්තරයක් නැහැ නේද මේකට? අකුසලයක් කෙරුවා. බොහෝ කොට කරන අකුසලය අනුව අපාගත වෙනවයි කියලයි ආර්ය කරපු හරියටම සුවිශේෂී නෝන ප්‍රකාශය. බුදුරජාණන්සේ කියනවා වැඩි වෙලා කරන්නේ අකුසල් නෙවෙයි මිනිස්සු. එහෙමනම් වැඩියෙන් අකුසල් කරන එක නම් ඒ අකුසල යනවා අපාය යනවා එක එක්කත් යන්න බෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් අර උළුපාත් කරගන්න. එතකොට ආශිබන්ද පුත්ත ගාමිණී ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ පැත්තට බණහන කෙනෙක්. ඒතර කියනවා බුදුරජාණන් වහන්සේ ආශිබන්ද ගාමිණී කදාහචි කරහචි ලෝකේ උප්පජ්ජති තථාගතෝ සම්මා සම්බුද්ධෝ මේ වගේ බයිලා කියන ලෝකේ ගේ පච උගන්නන ලෝකේ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙනවා උන්දත් බණ කියන බුදුහාමුදුරුවොත් කියනවා සතුම් මරන්න එපා හොඳ නෑ ඔක අපාගත වෙන්න ඉඩ තියෙනවා හොරකම් කරන්න එපා ඒක හොඳ නෑ අපාගත වෙන්න ඉඩ තියෙනවා කාමිතචාරය කරන්න එපා අපාගත වෙන්න හේතු වෙනවා බුරු කියන්න එපා කේලම් කියන්න එපා ඒකටල බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනා අපායට තීන්දුව කළ නතර කරන්නේ නෑ උඹ සතුන් මරනවා කියලා දැනගත්තා බුදුන්ගෙන් බණ ඇහුවා උඹට දැන් ඕනේ අපායට යන්නේ නැතුව ඒ පකුසල් හොචි කරලා බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න නැත්නම් බුදුබණ අහන්න. එතකොට බුදුරජාණන්සේ මේ අපාගත වෙන පාපේ අයින් කරලා එයාට ඇතිවෙච්ච මේ සංවේගය තුලින් එයාට බණක් උගන්වනවා. කියනවා දැන් ඉතින් සතුන් මරපු උඹ ඒ දැන් මෙතෙක් කල උඹ සතුන් මරපු උඹ දන්න මෙච්චර ගාණක් හෝ මෙච්චර ප්‍රමාණයක් අද හිතාගනින් ඔය වෙනුවට සියලු සත්‍යයන්ට මෛත්‍රී කරපු දවසේ යම් දවසක මෛත්‍රිය සතුම් මැරපු අකුසල කර්මයට වැඩි වෙච්ච දවසේ උඹට ඒ වඩන මෛත්‍රී නිසා ස්වර්ග ස්වර්ගයට යන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපිට සංවේගයේ තියෙනවා නම් සතුම් මැරුවා දන්නෝ, බුදුන් හම්බුණා දන්නෝ, ධර්මය අහලා තියෙන දන්නෝ, බුදුන් වහන්සේ අපායට තීන්දුව කරලා මනුස්සය වට්ටන්නේ මනුෂයාට කියනවා මෙන්න මේකට බුදු කෙනෙක්ගේ ප්‍රතිපදාවක් තියෙනවා. බුදුජානන්සේ මේකට කියලා දෙන ක්‍රමයක් තියෙනවා. මොකද සතුන් නොමරු කෙනෙකුටත් වැඩිය සංවේදීව සංවේගීව පුළුවන් තරම් මෛත්‍රී වඩපො. වඩලා වඩලා වඩලා වඩලා දවසක මේ මෛත්‍රිය ශක්තිය අර සතුන් මැරීමේ කුසලයේ ඉක්මපු දවසේ උඹ හරියට උස කන්දක් උඩට ගිහිල්ලා හග්ගෙඩියක් පිම්බහම ඒ හග්ගෙඩිය සද්දේ මුළු පලාතම පැතිර යන්නේ කොහොමද උඹෙන් පිහිනා වූ මෛත්‍රී ශක්තිය උතුරු දිශාවට හැර උතුරු දිශාවට යනවා දකුණු දිශාවට හැරෙව දකුණු දිශාවට යනවා පෙරදිග දිශාවට හැරෙවොත් පෙරදිගට යනවා පසු පසුදිග දිශාවට ගියොත් යනවා සක්ඛණ්ඩක්සේ එනිසා මේක සංකදම සූත්‍රය කියලා තියෙන සක්ඛණක්සේ පැතිරෙනවා අත නෑර දැන් මෛත්‍රී වඩපන් කියලා. ඔබ දන්නවා ඔබට නැත්තම් අපායට යන්න වෙනවා කියලා. ඔබ දන්නවා එහෙම නැත්තම් නිරේට යන්නේ කියලා. දැන් යම් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඕක මතක් වුණොත් මරණ වෙලාවේදී වෙන්න ඉඩ තියෙනවා. ඒක පුංචි කරපන් දැන්. මෛත්‍රී ලොක් කරපන්. නැත්තම් අර නිකණ්ඨනාත පොත් කිව්වා වගේ ඒක වැඩි වුණොත් අපායට යන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක සාපයක් වෙනවා. මොකද අර මනුස්සයා සතුම් මරප මනුස්සයා දැන් පශ්චාත්තාප වෙලා. අනේ මං අපායට යන්නේ කියලා තැවෙනවා මිසක බුදු කෙනෙක් එහෙම කියන අපායට යන්න ඉඩ තියෙනවා. ඒක නිසා සංවේදීවයන් සංවේගය පහල කරගනින්. දැන් මෛත්‍රී වඩපන්. මේකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පව්කාරයට ගල් ගහන්න නෙවෙයි. පව්කාරයට ගැලවෙන්න මාර්ගයක් කියලා දෙන්නේ. බෞද්ධයෝ නිසා අපට මේක හොඳට සිහිපත් කරන්න පුළුවන්. චණ්ඩාශෝක වෙලා තමයි ධර්මාශෝක උනේ. අපිට බෑ ධර්මාශෝක වෙන්න. මොකද අපි එච්චර සත්තු මරලා නැහැ. සත්තු මරපු නිසා තමයි සංවේගී ආවේ කාලිංග යුද්ධෙදී අම්මු පිට ලේ පිට කැති ගෑවා. ඊට පස්සේ බයක් ආවා. හොඳ වෙලාවට මේ හිතු මහරතන් වහන්සේ මහරතන් වහන්සේ උන්වහන්සේට කතා කරලා කිව්වා. දැන් ඔකට කරන්න දෙයක් තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? සියලු ලෝකවාසීන්ට මෛත්‍රී කරන්න. හදන්න 84 දාරක් විහාරණ. හදන්න සාසනයක්. බෙදන්න ලෝකෙටම ධර්මයේ. ඔබ වහන්සේත් ඔබතුමා දන්නවනේ දැන් මේකේ ඉන්නේ මෙන්න මේව තැනක් කියලා හරියටම ඇනේටම මිටියෙන් ගැහුවා මොග්ගලි පුත්තු සුමහරතන් වහන්සේ. ගැවුවට පස්සේ ඒ ගත්ත ගැම්මනේ මේ අපි තාම රස විඳින්නේ. අශෝක රජුරෝ කලින් කරපු කාලිංග යුද්ධයේදී කරපු අමානුෂික මනුස්ස ඝාතනය නිසා ඇතිවෙච්ච සංවේගය මොග්ගලි පුත්තු සුමහරතන් වහන්සේ හරවල දුන්නා හරියටම ගැහුවා මිටියෙන් ඇනේට කො වලක් කරන්න පුළුවන්. ඊට පස්සේ එයා ගත්ත මම ලෝකෙටම ධාර්මික රජ කෙනෙක් බෞද්ධ රජ කෙනෙක් කියලා අදත් ඉතිහාසයේ අශෝක රජුරෝ විතර දක්ෂ රජ කෙනෙක් ඉතිහාසයේ පහළ වෙලා නැහැ. එනිසා ඊට ඉස්සලා කරපු අකුසලය සංවේගයට පහළ කරගත්තා. ඒ වාගේම තමයි දුට්ටගාමිනී ගැමුණු කුමාරයා ඒ තරම්ම කැපුවා. කපල ඉවර වෙලා ලැබුණ පණිවිඩයක් ඉතින් ඒ වෙලාව වෙනකොට උඹට තිබුණේ නැහැ ධර්මයක් උඹට ආගමක් තිබුණා උඹ ඒ වැඩේ කරා ಜಾතිය වෙනුවෙන් හිතලා දැන් සාසනෙ පිහිටුවා ඊට පස්සේ සාසනෙ පිහිටවන්නේ අනික් රජවරු වගේ නෙවෙයි මොකද යාගේ බඩ බොක්ක දනවනේ දැන් අජාසත් රජුරණ මොකද උනේ බිම්බිසාර රජුරෝ තමන්ගේම පිය රජුරෝ කපලා කකුල් දෙක කපලා ලුණු දාලා ගිනි අඟුරුට ඇවිද්දලා මරලා දැම්මා ඊට පස්සේ ඉතින් රෑ නෑ දවල් නෑ මේක දැවෙනවා. පස්සේ බුදුරජාණන්සේ කියලා දුන්න සාමාන්‍ය බල සූත්‍රයේදී උඹට මේ ආත්ම නිවන් දකින්න බෑ මේ කරගත් අකුසලය නිසා. දැන් ඉගෙන ගනි මේකේ අනිත් පැත්ත. ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනාව තියලා මාස පහක් විශාල සංඝ පිරිසට දන් දීලා ශාසනය හැදුවා. ඊට පස්සේ ඒ චරිත තුනම අමානුෂික දැන් කාලයට කරන ප්‍රභාකරන්ට අහපන් ත්‍රස්තවාදීව තුන් දෙනෙක් වෙයි. බලන්න නංගලා ගත්ත හැටි. නංගලා ගත්තට පස්සේ ශාසනයේ දජයක් වාගේ කොඩියක් වාගේ නංගලා ගත්තේ. එදා කිව්වනම් තෝ මේ කාලිංග යුද්ධය කරපු නිසා තෝ අපාගත වෙනවයි කියලා. අශෝක රජුරෝ අශෝක රජු දැන්ඩත් අපායද කොයිද කියනවා මන් දන්නේ මේ. නෑ දවස් 7ක් හිටියලු අපායේ ඔච්චර 80000ක් විහාර කරත් නමුත් ඊට පස්සේ වෙනස් වුණයි කියලා කවුදෝ කියපු කතාවක් තියෙනවා මම දන්නේ නැහැ ඒක පිළිගන්නවද නැද්ද කියලා. කෙසේ නමුත් අශෝක වගේ කෙනෙක් ඡණ්ඩාශෝක කෙනෙක් ධර්මාශෝක වුණේ බුදුරජාණන්සේගේ මෛත්‍රී සංකල්පය නිසා. ඒ වගේ දුෂ්ටගාමිනී කෙනෙක් ලංකාවේ රජයට තෙදක් උනේ අකරප අපරාධ ප්‍රමාණය නිසා. අජාසත් රජුරුවොත් ඒ දේවදත්තගේ වචන අහලා තාත්තට දුන්නේ පුංචි වදයක් නෙවෙයි. මල්ලිකා දේවිය වගේ කියන ඒත් ආර්ය උත්තමයන් වහන්සේ නම. මල්ලිකා දේවිත් හොඳට ඥාණය තියෙනවා. බේරන්න බැරි වුණා. ඒ කරප අකුසල කර්මයට කිව්වනන්තෝ අපාගත වෙනවයි කියලා කවදාකවත් තුන්වෙනි ධර්ම පළවෙනි ධර්ම සංගායනාවට නායකත්වයේ දෙයිද? කවදා හරි බුදුහාන හොයانے යයිද? නෑ බුදුන්ස කතා කරලා කිව්වා ඒක කෙරුණා ඒක ඇත්ත. මම ඒව අනුමත කරනවා නෙවෙයි. දැන් මෙන්න කරන්න තියෙන ක්‍රමය. ඒක නිසා භාවනා කරන කෙනා පරණ කරපු පව් කල්පනා කර කර ගත කරනවායි කියලා කියන්නේ උන්දලා බුදුහාමුදුරන්ගේ ගෝලියෝ නෙවෙයි මේ නිගණ්ඨනාත පුත්තගේ ගෝලියෝ. උන්දලා අනිවාර්යෙන් අපායට යනවා. ඕ දණ්ඩ දෙයක් නැහැ. ඒක නිසා බුදුසෙන්සේ කියනවා උඹලා දන්නවනම් මේ මේ අකුසල් වෙලා තියෙනවා කියලා ඒක පොත පෙරලා අනිත් පැත්ත බලපන් මේකට මේක කෙරුවොත් හරියනවා මේකට මේක කෙරුවොත් හරියනවා ඒක නිසා ඒ ඒ පාප කර්ම වලට ඒක සුදුහුණු ගාන ක්‍රමේ අහෝසි කරන ක්‍රමේ දේශනා කරන්න බුදු කෙනෙක් පහළ අද බෞද්ධයෝ පුදුමාකාර විදියට කරපු ගවන පශ්චාත්තාප වීම සදාචාරය කියන තරමටම නරුම වෙලා තියෙනවා නරි වෙලා තියෙනවා. ආර්ය ධර්මේ අනර්ය කරගෙන තියෙනවා. මේ බුද්ධ ධර්මයෙන් කරන විනාශය. බුද්ධ ධර්මයෙන් කරන විනාශය තමයි පෞකාරයට ගල් ගන්න. බුදු කෙනෙක් එහෙම කරන්නේ. බුදු කෙනා පාපොච්චාරණය කරපු කෙනා දැනගන්නවා මේ මාසාර දැන් දැවෙනවා. ඒ දැවෙන කෙනාට දෙන්න ඕනේ සාන්ති කර ධර්මයක්. ඒකල යාට කියලා දෙන්න ඕනේ මේකට මේ දේ කරපන්. ඒ මානසය හරියට කරනවා නම් ඒ කරපු පාපේ තරමට අනිත් පැත්ත හැරෙනවා. හැරුණාට පස්සේ ආ අනික් කෙනෙකුට වැඩිය විශාල සංවේගයකින් විශාල යෙදවුමකින් බුදුහාමරෝ දෙන ධර්ම පිළිගන්න. මොකද බඩ දනවනේ. එක්කම කියලා බුදුසසුන කියනවා මේ මිනිස්යාගේ මෛත්‍රී ධර්මේ වැඩි වෙච්ච දවසේ සහග්ගෙඩියක් පිඹින්නාසේ කන්දක් උඩට නැගලා යගේ ಗುಣ රාවය මෛත්‍රිය ලෝකවාසීන් කෙරේ පැතිරෙනකොට පවු කර මේ මිනිහා අපා දිව්‍ය ලෝකේ යනවා බොහෝ පින් කරපු අනෙක් මිනිසු අපායට යන්න ඉඩ තිබේ මේක දන්නේ ඒක නිසා බුදුජානනාංශ මේ ලෝකෙට එන්නේ මේ කර්ම ශක්තිය මේ කර්ම න්‍යාය ධර්ම න්‍යායෙන් යට කරලා කර්මයේ ශක්තිය තියෙන නපුරු ගතිය මේ ධර්මෙන් යට කරලා පාප අහෝසි කරලා මේ ජීවිතේදිම සුද්ධියක් ලැබලා දීලා ඉදිරි ගමනක් ඇති කරන්න. ඉතින් ඒ නිකල්ලා ඉවරලා බුදුරජාන්සේ සඳහන් කරනවා මේ ලස්සනට මේක විස්තර කරලා ඒ වුණාට මේ අතිබන්ධ පුත්‍ර ගාමිනී යම් කිසි කෙනෙක් ඇදහුවොත් යම් කිසි කෙනෙක් ඒ පාණමති පාතේති තබ්බෝ සබ්බේසෝ නේරයිකෝ ආපායිකෝ කියලා සතෙක් මැරුවොත් ඒ අනිවාර්යෙන් අපාය යනවා කියලා අදහුවොත් අනිවාර්යෙන්ම අපාය යනවා කියලා. ඒ ඇදහිල්ල තමයි භයානක සතුන් මැරීමට වැඩි. එයා ඒකමනේ සමාදන් වෙන්නේ. අපරාධි මං සතෙක් මරුව අපරාධි මං සතෙක් මරුව කියලා මේකට කියනවා අකුසල් සමාදානිය කියලා. යෝගාවචරතින වටිනාම ගුණේ තමයි අපි සතුන් මරන ලෝකේ සතුන් නොමරන්න තීන්දුව කරලා තියෙන එක විනාඩියක්, එක තප්පරයක්, එක චිත්තක්ෂණයක්. මේ හොරකම් කරන ලෝකේ අපි හොරකම් නොකරන විනිශ්චය කරලා තියෙනවා. කාම මිත්‍යාචාරය කරන ලෝකේ අපි භ්‍රමචර්ය සමාදන් වෙලා ඉන්නවා. බොරු කියන ලෝකේ අපි සද්ධර්ම ශ්‍රවණයක් කරනවා, තත්ධර්ම දේශනාවක් කරනවා වුන් මත කරන්නේ. ප්‍රමාදයට මදයට හේතු වෙන මත්පැන් බොන වෙලාව අපි අප්‍රමාද ප්‍රතිපත්තිය කරනවා කියලා මෙවැනි සුළු පිටසකට මං අයිති වෙන්නේ ඒක තහවුරු වෙන චිත්තක්ෂණේ තමයි මම දැන් මෙතන මම දැන් මෙතන ඉන්න වෙලාවකවත් දායක සතෙක් මැරෙන්නේ නැහැ. කවම කවදාකවත් හොරකමක් කෙරෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරයක් නැහැ. බොරු කේලම් හිස්සචන පරිසවචන නැහැ. පුදුමාකාර අප්‍රමාදයක් වෙනවා. මත් වීමක් නැහැ. ඒ නිසා එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවා කියලා දැන දැන දැක දැක කරනවා නම් වැඩි ලොකු මෛත්‍රයක් නැහැ. ඉතින් උංගෝ දෙනෙක් මේ හැවිල්ලා අහනවා ඇයි ශාන්ති භාවනා කරන්න ඉස්සලා මේ චතුරාර්යක භාවනා උගන්වන්නේ නැත්තේ? ඇයි බුද්ධානුසී මෛත්‍රී භාවනා අසුබ මරණානුසුති කරලානේ භාවනාවක් කරන්න ඕන කියනවා. මේ එක චිත්තක්ෂණයක් Taman ඉන්න ඉරියව්ව ගැන දැකීමත් මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංස 11ම ලබලා දෙනවා. කායගත සතියටත් මෛත්‍රී භාවනාවට වගේම සුඛං සුපති සුඛම් පටිබුඤ්ජති න පාපකං සුපිනම් පස්සති ඔක්කොම හම්බ වෙනවා. මේ පොත කියවලා නැහැ. පළවෙනි සූත්‍රය විතරයි කියවන්නේ. ඒක නිසා කියනවා මේ ආනිසංස 11 ලබන්න මෛත්‍රී භාවන වඩන්නේ කියලා. බුදුජානන්සේ ඊට පස්සේ 14 ආකාරයකට පෙන්වන කායගත සතිය, කායගත සතිය වඩින කෙනාට මේ මෛත්‍රී ආනිසංස ඔක්කොම ලැබෙනවා. වෙන විදිහකට කියනවා නම් මම දැන් මෙතන ඉන්නවා කියලා කියන තමන්ට තමන් කරන ලොකුම මෛත්‍රී. ඒක බැති කෙනාගෙන් මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා. ඉබ්බගෙන් පියාට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් අපේ තියෙන द्वේෂය කොච්චරද කියනවනම් මේ සා මේක ගරු කරලා කියලා දුන්නට තිබ්බත් වර්තමාන මොහොතේිත ඌඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ පෙරිලා. ගෙම්බල ආහුඩ එකතු ලාහට එකතු කරපු ගෙම්බ වගේ තියෙනකොට පයින් ඒ මොකද ඒ තරම් Tamanට තමන් වෛර ඒ තරම් වර්තමාන මොහොතට වෛර ඒ තරම් මෙතෙන්ට වෛර කරනවා. අපි මේක දැනගත්තොත් මායя කියලා. අපි මේක දැනගත්තොත් අකුසලයේ කියලා. බුල්ලුවන් තරම් ආව කුඩල්ල කොට්ටෙන් පෙරලා යරපන්. කිම්බලාහෙන් පැනපොදේ මම නැවත නැතරන් තියනවා කියලා අහිංසක ප්‍රයත්නයක් ගත්තොත් ඒකේ නා ඒ ගන්න මෛත්‍රිය ද්වේෂයේ අනිප්පත්ත ව්‍යාපාදයේ අනිප්පත්ත වෙන නිසා මේකට සුඛ තිත්ත ධම්ම සුඛ එහෙම නැත්නම් මේ සුඛ චෛතසිකය ද්වේෂය අයින් කරන්නේ ද්වේෂත් එක්ක රණ්ඩු කරලා නෙවෙයි. අරමුණට හිත දැමීම හරහා. තම මම දැන් මෙතන ඉන්නවා කියන එකේ ඉන්නකොට ඔය අපිට එන ද්වේෂයේ හිතවිලි හිත නේම නැත්නම් හිතවිලි කරදර, සද්ද කරදර, වේදනා නැතුව නෙවෙයි. බලන්නේවත් නැහැ. ඒ වෙනුවට බලනවා සද්ද මැද මම ඉන්න තැන ඉන්න පුළුවන්ද? මට ආනපන බලන්න පුළුවන්ද? සක්මන් කරනකොට බලනවා හිතවිලිත් එනවා, සද්දත් එනවා, වේදනත් එනවා, නාලලත් එනවා, බෙල්ලත් කා කියනවා. ඔක්කොම නලියනවා. චෝදනා පත්‍රය. මොකද ඇවිදින බව දන්නවද? වම තියෙන බව දන්නවද? දකුණ තියෙන බව දන්නා කියලා අරව නෑහුණා වගේ, ඇහුණට නෑහුණා වගේ, දැනුණට නොදැනුණා වගේ, තේරුමත් වුණාට මෝඩෙක් වගේ, එන දිවලට ඇහෙන්නේ නැතුව වගේ ඉඳගෙන බලනවා මේ ඇවිදිනකොට තව එක චිත්තක්ෂණයක් ඇවිදින බව දැනගන්න. තව එක චිත්තක්ෂණයක් මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඉතින් මේක හරි අමාරුයි කිව්වට කෙනෙකුට මෛත්‍රියකට සම්බන්ධ කරන්න. හරි අමාරුයි කෙනෙකුට මේක සුඛයක්. මේක අනුල්ලංඝනීය සුඛයක් කියලා හේතුම් කරලා දෙන්න. මොකද අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන තියෙන්නේ සුඛේ තියෙන සුඛෝපභෝගී වස්තු වල ඉතින් අපි ඒක හොයන්න බලාපොරොත්තු වෙනවා මේක හොයන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වර්තමාන මොහොතේ හිතන හැම වෙලාවකම මේක විනාශ කරනවා. සාහිංසකව මේ තමන්ගේ කයට තමන් මෛත්‍රී කරන එක තමන් ඉන්නේ ඉරියව්වට එහෙම නැත්නම් මේ ඉබේ සිද්ධ වෙන හුස්මෙට එහෙම නැත්නම් ඇවිදිනකොට දැනෙන මේ වම දකුණට යනකොට එනකොට කනකොට බොන එකට මෛත්‍රී කරන්න පටන් අරගත්තොත් එයාගේ හිතට ද්වේෂය නොයනව නෙවෙයි ඌව අවලංගු වෙනවා අහෝසි වෙනවා අර සංකදම සූත්‍රයේ කිව්වා වගේ මෛත්‍රී වැඩි වෙච්ච දවසට කල්යතු කරන ලද යකුසල සතුම් මරපු අකුසල සියල්ල අහෝසි වෙනවා අඟුලිමාල හාමුදුරුවෝ ගණන් කරලා 999ක් කැපුවා ගණන් කරන්න ඉස්සලා කොච්චර දෝ කැපුවා. දෙනානිකෝ මේ අඟුලිමාල මම නම් නතර නතර පුළුවන් නතර වෙන් කියලා නතර වුණා. නතර නොවුණා නම් ගියානම් අපායට බුද්ධ කල්ප කීයක් පැහැවන්න වෙයිද? කොච්චර කාලයක් පැහෙන්න වෙයිද? නමුත් උන්වහන්සේට බුදු කෙනෙක්ව ළඟ තියාන බුදුරජාණන්සේ මතක් කරා අඟුලිමාල ඉවසපන් වෙතපන් ඔය බෙල්ල රිදෙනවයි කියලා ලේ තට්ටේට ගලක් වැදුනයි කියලා සිවුර ඉරුණයි කියලා කැචුකුචු ගාන්න එපා ගෑවොත් යන්න වුණොත් අපායේ ආය බුද්ධ කල්ප ගානකට එන්න වෙන්නේ නැහැ. ඔබ කැපලා දැකලා තියෙනවනේ ලේ පිට සත්තු. ඒ නිසා මේ තට්ටේට ගල්වදී පාර යනකොට මිනිස්සු කුණු බාලි විසිකනට ඇඟට වැටේ. අහලට කෙල ගහනට මූණට වදී. ඒ දිවුර ඉරෙයි. ඉවසපන්. යාට ඉවසන්න පුළුවන් මොකද යා දන්නවා ලේ පිට කපපු නිසා. බුදු කෙනෙක් ඇර වෙන කවුද වෙන කෙනෙකුට අඟුලිමාල ළඟට යනකොට බඩ බොක්ක උණු වෙලා කොළ බොක්ක එయ్య තෙනවා. ඒ මල්ලිකා බිසව තිබ්බා මේ අසද්දෘස දානයක්. දීලා බුදුහාමරණ කව රහතන් වහන්සේලා පන්තියට මත් දෙන්න පන්තිය නම දෙපැත්තේ රාජකන්‍යාව හඳුන් අඹරනවා. රාජකීය භාණ්ඩ භෝජන රම් භාජන වල තියලා බිලි ගන්නනවා. රාජකන්‍යාව පවන්තලනවා. ඇතෙක් ඇවිල්ලා මුතු කුඩය අල්ලගෙන ඉන්නවා. කිසි කෙනෙකුට කරන්න බැරි විදිහ අසද්දස දානයක්. ඉතින් ඔක්කොම ලැහැත්ති කරා. ලැහැත්ති කරලා යනකොට ඇත් කාලෙම හිටිය හුන්තම ඇත්තු 500 එකෙකුට පිස්සු ඇදුනා. මද කිපුණා. වහාම පණිවිඩේ රජුරවන්න ගියා. මේ කුඩේ අල්ලගෙන ඉන්න ඇත්තු 499 ඉන්නේ අනිත් එකාට මද කිපිලා. ඊට පස්සේ පණිවිඩේ ගියා මල්ලිකා බීසවට අසද්දස වෙන්නේ දැන් ඇලිය කරන් ගිහලා ඒක පිස්සු කිලියොත් එහෙම ඔය සෙනඟ මැද ඔක්කොම රජ්ජු රෝත් ඉවරයි ඔක්කොම ඉවරයිනේ මල්ලිකා බිසෝ කිව්වා මේක ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ලෑස්ති. අපි බුදුහාමුදුරන්ට කියමු. බුදුරජාණන් කියලා කිව්වා අවසරයි ස්වාමීන් වැඩි ඔක්කොම හරි 500ක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මුතු උඩත් 500 හරි 70 499 ඉන්නේ. අනිත් එකාට මද කිපිලයි කියලා. බුදුරජාණන් කිව්වා එහෙනම් මේ මද කිපිච්ච ඇතා අඟුලිමාල හාමුදුරු පිටිපස්සෙන් තියන්න කියලා. කුක්කෙක් වගේ හිටියලු කුඩේ අල්ලගෙන හෙල්ලෙන්න පෙරලෙන්න ඇති. ඔන්න අඟුලිමාල හාමුදුරගෙත් එද. ඒ නිසා මහා තෙදවන්ත මහේ තාක්කේ මහරහතන් වහන්සේලා අතර පළවෙනි උනේ අර මදාවියා. අර අර ත්‍ස්තවාදියා. ඒ බැනලා නෙවෙයි. ඒ අර සුඛය කියලා දෙනවා. උඹලඟ තියෙන වෛරය නැතිකරන්න වෛරයත් එක්ක මුකුත් කරන්න යන්න එපා. අද ඉඳලා පුළුවන් තරම් මෛත්‍රී කරපන්. ඔළුවට ගල් වැදුනත් මම දැන් මෙතන. සිවුර ඉරුණත් මම දැන් මෙතන. කවුරු හරි මූණට කියලා ගැහුවත් මම දැන් මෙතන. පාත්‍රය අදගෙන බිම වැටුනත් මම දැන් මෙතන. කුණු බාල්දිය කොළුවට වැටුනත් මම දැන් මෙතන. හැමදාම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නඩලු. කොල්ලු ගහකට ගහකට අඹගෙඩියට ගලක් ගැහුවොත් තට්ටෙට වදිනවා. පාරේ මිනිස්සු කුණු අතු ගෑවොත් ඔක්කොම ඇවිල්ලා ඇඟට වැටෙනවා. සිවුර ඉරාගෙන අඬා ඉඳි බුදුරජාණන් කියනවා මංගුලි මාලේ ඕක ඉවසන්න පුළුවන්. උඹ මේක සත්‍ය කඩාගෙන අවසාන මොහොතේ අපායට යන්න ගියොත් බුද්ධ කල්ප ගානකට කොටෙන්න බෑ. ඒ නිසා අපට දැනෙන මේ දුක් භාවනා කරනකොට එන පුංචි පුංචි කරදර පිළිබඳ සැකයක් හෝ එහෙම නැත්නම් ඒක මට මේ මම දැන් මෙතන ඉන්නවා කියන බාධාවක් කරගන්න තරමට හිත දුර්වල නම් නිහීන නම් තුච්ච නම් පහත් නම් අපාය තමයි. ඒ කිසිම දෙයකට මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක වටන්න බෑ. ඒ නිසා මේ මම දැන් මෙතන ඉඳීම සක්විති සැපයක්. ඒක ආර්ය සුඛයක්. ඒ නිසා ඕනේ කරදරයක් ආපු දෙන් ඒකෙන් වෙන්නේ පරණ ගෙව. පව් ගෙවෙනවනේ. අවහෝසි වෙනවනේ. මම නෙවෙයි ඒ පරණ පැමිණිච්ච අකුසලයෙන් මතුවෙච්ච මේ වෙහෙස මතු අකුසල් සඳහා පාවිච්චි කරන්නේ. ඒකට කියන්නේ uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති මම ඉන්නේ මෙතන මගේ හිතට මං කක්ක දාගන්නේ නැහැ කෙලෙස් දාගන්නේ වෙහෙසක් ගන්නෙ නැහැ. නමුත් එතකොට වේදනාවක් එනවා. ඒකට එයා දැනගන්නවා මේ වර්තමාන ප්‍රශ්නයක් නෙමෙයි මේ අතීතයේ කරන ලද කර්මයකට මේ වේදනාව එනවා. දැන් මේ මගේ චිත්ත වීදියේට අකුසලයක් ඇවිල්ලා. දැන් උපන් අකුසලයක් තියෙනවා. මේකට වෛර කෙරුවොත් අලුත් අකුසල ඇති මට පුළුවන් මේක අකුසල අතීත අකුසල කර්මයක් නිසා ඇති වෙච්ච පාපක ධර්මයක්. මේ ඇති වෙච්ච වේදනාවට වෛර නොකර ඉන්න. එහෙමනම් අපි මේක විඳවනවා. ඒක පිළිබඳව කාටවත් නැහැ කියන්නේ මේක විඳවනවා. නමුත් විඳවන්නේ සක්විති රජ කෙනෙක් වගේ. එයා දන්නවා මම මේ විඳින්නේ द्वේෂයෙන් නෙවෙයි. द्वේෂය ආවනම් මම අලුතෙන් අකුසල රස කර්ම රස කරනවා. මේ වෙච්ච එක ගෙවෙද්දි තව අකුසල රස කරනවා. යෝගාවචරය කියන්නේ අකුසල ගෙවෙන බව දාන්නවා, වෙහෙස දාන්නවා, දරතේ දාන්නවා, දැවිලි තැවිලි තියෙනවා. දන්නවා ඔකට ද්වේෂ කරන්න එපා. ඔක අහවල් එකන එකනයි කියලා හිතන්න එපා. මම කියා ගන්න එපා. අකුසල වේදනාව තියෙනවා නම් හොඳට නැවතිල කකුල දිග ඇරලා භාවනාව ගෙනියන්න සතිය කඩා ගන්න නැතුව මේකට ද්වේෂය උපන්නොත් ඊට පස්සේ අලුතෙන් අකුසල රැත් වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මතක් කරනවා සීක පුද්ගලයා චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාප. ඇහැට රූපයක් දැකලා මනාපමනාප පහළ වෙනවා. කන සද්දයක් ඇහිලා මනාපමනාප පහළ වෙනවා. නාසයට ගඳ දැනිලා දිවට රස දැනිලා කයට පහස දැනිලා. එහෙම නැත්නම් මනාපමනාප දෙක මැද එක පහළ වෙනවා. ඉතින් මේ වේදනාවක් පහළ වුණා. වේදනාව එකක්. ඒ වේදනාව විසින් පහළ වෙන ද්වේෂ අනුසය තව එකක්. සතිමත් පුද්ගලයා කියන අර කලින් කියපු විදිහට ප්‍රීතිය පහල කරගත්ත එක නා තියෙනවා වේදනාව එකක් වේදනාවු ද්වේෂය තව එකක්. මෙන්න මේ පස්සේ ඇති වෙච්ච මේ වේදනාවු ද්වේෂය කියලා කියමු දුක් වේදනාවට නම් ඒක ඕලාරිකන් පටිච්චසමුප්පන්න සංකතං. ඒක හේතුන්ගෙන් හටගත්ත දෙයක්. ඊටාම ප්‍රසිද්ධව පේන දෙයක්. ගොරෝසුව පේනවා. හේතුඵල ධර්මයක් මේ අතීත කර්මයක් මේ ඇතිවෙච්ච අමනාපය මම අත්‍යහැරියේ නැත්නම් අපායට මේ හටගත්තා වූ අමනාපය අට්ඨියති හරායති ජෙගුච්ඡති. ඒකට පිළිකුල් කරනවා මවැනි උත්මේකට මම්මනේ භාවනා කරන කෙනෙකුට මේ වේදනාවට ද්වේෂ කරන එක වැඩක් නැහැ. ඒක අමතර මේ වේදනාවෙන් අලුතෙන් කර්ම රැස් කරනවා. ඒක නිසා ඒක හැර දමනවා. ජුකුප්සාවටපත් වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. චි මේ ආපු වේදනාවට මට හිත නරක් වුණානේ කියලා. මෙන්න මේ ශික්ෂණය ආපු කෙනාට වේදනාව තියෙනවා දෝමනස්යෙන් තොර. බුදුජානකසේ සඳහන් කරනවා වේදනාව කියන්නේ මානිය උලක්. සල්ල කියලා කියන්නේ. දරන්නමාරු. රිදෙනවා. හිතන්නේ කියන එතනම තව උලක් යන්නොත් කොහොමද කියලා හිතන්නද දරන්නද මොකක් කරන්න බෑ. ඒක නිසා මේ දෙවෙනි උල ඇනු නැත්නම් ඒත් වේදනාව තියෙනවා. අමාරුවෙන් දරන්න පුළුවන් මේ දෙවෙනි උල තමයි වේදනාවට ඇති द्वේෂය. පටිඝානුසය. නිසා මේ දෙවෙනි උල ඇනගන්න එපා. දුක් වේදනාව වට දෝමනස්ස වේදනාව දාගන්න එපා. ඒ නිසා අපිට කටුක විදියට කවුරුද බණීවි, කනපුරු දර්ශන දකීවි, නපුරු දැවෙන ගඳ දැනේවි, නපුරු රස දැනේවි, නපුරු පහස දැනේවි. මේකට ද්වේෂ කරන එක කොච්චර ලේසියෙන් අපේ අතින් වෙනවද කියලා හිතන්න. අපි හිතනවා ඒක ඉතින් ඇඟින් වෙන දේ මම මොකද කරන්නේ කියලා නෑ කිසිම විදියකට චේතනාකින්තරෝ පහළ වෙන්නේ නෑ. අර ප්‍රීතිය පහල කරගත්ත එක්කන මේ පැමිණිච්ච දුක පැහිලායි කියපෙන්න අර පොඩි අවස්ථාවක් හම්බ වෙනවා. මේක දුක් වේදනාවක් තමයි. මගේ හිතේ තියෙන द्वේෂයද එහෙම නැත්නම් මේ දුක නිසා සත්‍ය පිහිටවන්න හේතුවක් කරගන්නවා. යම් හේයකින් පැමිණිච්ච දුක සත්‍ය පිහිටවන්න හේතුවක් කරගත්ත එක්කනට ද්වේෂය පහළ වීම නතර වෙන අතර මතුවෙච්ච දුක මත භාවනා කුසලයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ට්‍රැක් එක මාරු කරගන්න දන්න කෙනා පැමිණිච්ච දේ මත සම්ප්‍රදානුකූලව ද්වේෂය පහල කරලා මෛත්‍රී නැති කරගෙන සුඛය නැති කරගෙන කනපින්දම් ගහනවා වෙනුවට ඊයට වඩා එක චිත්තක්ෂණයක් මේක සතියට අරමුණක් කරගෙන මේ දුක් ගෙවිච්චාවයි පරණ කර්ම ගෙවිච්චාවයි අලුතෙන් කර්ම මන් රැස් කරගන්නේ කියන එක තමයි උපන්නා වූ පාපක අකුසල ධර්මයේ ප්‍රහාණය පිණිස අපි කරන කුසල ඡන්දේ වෑයම කුස ඡන්දං ජනේති වායමති විරියං ආරභති මං හෙටත් පැමිණිච්ච පමණින් නරකට නරක කියලා නැතුව මේක කාගෙන ඉන්නවා මුවින් නොබැන කාටවත් නොකිය චරිචුරු ගන්න නැතුව එතකොට කියනවා වායමති ඡන්දං ජනේති වාය විරියං ආරභති හෙටත් මම මේක කරන්නේ චිත්තම් පක් ගන්න හති දැඩි කර ගන්න. ඔయిత වැඩි වේදනාවකත් මම ද්වේෂ කරන්නේ කාටවත් හේතු කරන්නේත් නෑ මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මේ නෙවෙයි කියලා බලා ඉන්නවා පදහති. එතකොට කියනවා පදන් බීරිය කියලා. එතකොට යෝගාචර තියෙනවා තාමත් එනවා අකුසල ටිකක්. මේ ඉස්සර ධර්මට එන්නේ නෑ. ආන්නේ විදිහට කටයුතු කරන එකට තේරෙනවා මේ ඕනම වෙලාවක අපට දුක් කන්දක් තියෙනවා. අපි මේ ශරීරය කියන්නේ දුක් දරන කැදැල්ලක්. ඔක්කොම දුක් ඇවිල්ලා වැටෙන්නේ මේක කුරුළු කැදල්ලක් වගේ. අපි ඉන්නේ දුක්ඛ සාගරයක පතුලේ. මේ ඉන්න හැම දුකකින්ම අලුතෙන් කර්ම රැස් කරන්නේ නැති වෙන්න නම් අපි දැනගන්න ඕනේ මේ පැමිණෙන දුක ප්‍රතිචක්‍රීකරණය කරලා රීසයික්ලින් කරලා සතිය පිහිටවන්න අරමුණක් කරගන්න. මෛත්‍රී පිහිටවන්න අරමුණක් කරගන්න. ඉතින් මේ මිනිස්සේ ළඟට එන හැම මේ ගලක්ම මලක් බවටපත් වෙනවා. කවුරු චෝදනා කරන්න ගියත් ඒක ස්තුතියක් බවටපත් වෙනවා. ඒක නිසා යා දැනගන්නවා මේ තමන් වෙත පැමිණෙන හැම නුහුරු නුපුරුදු කටුකසර හැම දෙයක්ම සතියෙන් ඉඳලා මේ සතියෙන් හිටපු නිසානේ මේක මට පේන්නේ. වෙන්ද මං අතීත නාගත හිටියනම් මේක මට මුලිච්ච වෙන්නේත් නැහැ. මේ සතියේ ආනිසංශයක් ප්‍රතිපදාවේ ආනිසංශයක් කියලා ඒ එනේන දේ කර්ම රැස් නොවීම පිණිස තියෙන අකුසලයේ ගෙවීමට හේතු වෙනවා මිසක් අලුතෙන් රැස් නොකර ගන්න තත්ත්වයට ගියාට පස්සේ ඒ මිනිස්සයා වාහනයකට හයි කරපු shock absorberයක් වගේ. කොච්චර කම්පන චංචල දුන්නත් හොඳ shock absorber හයි කරපු වාහනයක වා එක ටයර් එකක් වැටුණට වලක ඇතුලේ ඉන්න මගියන්න තේරෙන්නේ එයා ඒ ඒ කම්පනේ අරගෙන එහෙම්මම දරාගෙන ඉන්නවා ඒක යහපතට දාන්නේ. එහෙම එකයි ඕනේ කරන එක ගෙදරකට. ඔක්කොටම ඕනේ නැහැ මේක. එකෙකුට ගෙදරක ඉන්න පවුලක ඉන්න එකෙක් ළඟ ෂොක් අබ්සෝබරේ තියෙනවා නම් දුක් ආවට කාටවත් කියන්නේ දරාගෙන ඉන්නවා නම් ඒ මනුස්සයා නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරි අසයන් ඉදිසෝපති මුළු කන්තෝරුවටම එකෙක් ඉන්නවනම් මුළු රටකටම නායකයා ඕක වෙනවනම් ඔය මොනම කරදරයක්වත් වෙන්නේ නැහැ හැබැයි ලේසි නෑ මොකද අපි වැඩිම එනේන දෙයට උරුට්ටු වෙලා ගතු කේලම් කිය කියා කන කනපින්දම් ගහ ගහ අරයට මට හේතු කරන දෙයක් නේ අපිට මේ උගන්වලා තියෙන්නේ බුදු ජානන්තය අපට දෙන්නේ ප්‍රීතිය සැකහැර අරමුණේ වර්තමාන මොහොතේ ඉඳීම මගේ පරම යුතුයකම බව දන්නේ කනට නිකන් ඉඳ වෙන්නේ නැහැ දුක් එනවා වේදනාව එනවා හිතවිලි එනවා සද්ද එනවා ඒ ඔක්කොම ප්‍රතිචක්‍රීකරණය කරා එනේන වේදනා සද්ද හැම එකක්ම සත්‍ය ප්‍රතිඵලයක් ආනිසංසයක් කරගෙන ඒකකින් වචන කතා කරලා කතන්දර ගොතලා යටහත් මේකට චරුචරු ගාලා අකුසල රස කරගන්න නැතුව කරන්නේ අකුසල රස වෙයි අඩු කරන්න බෑ අඩු කරනකොට මේ මිනිස්යාට කියන්නේ යාට දුක ආපුවාම මුවින් නොබැනේ ඉන්න තරම් ශක්තියක් එන්න පටන් ගන්නවා තේරෙනවා දරනවයි කියලා හැබැයි කාටවත් කියන්න යන්නේ නැහැ එයා දන්නවා මට වැඩිය දුක් විඳින ජනතාවක් ලෝකේ ඉන්නේ කාට කියන්නද කියලා. ඒ දරණ ශක්තිය ආපුවාම මහ පොළොවටවත් දරන්න බෑ කියලා කියනවා. මහ පොළොවටත් පුදුම හිතෙනවලු වෙන ඕන කෙනෙක් ඉදිකට්ටකින් යනොත් මදුරුවෙක් විද්දොත් කෑ ගහනවනේ. මේ මනුස්සයනේ පැත්තක් කඩලා ගියත් පුළුවන් තරම් බලනවා මේක දරාගෙන සිටීමේ හැකියාව. ඒක තමයි මහබෝසතාන් වහන්සේ අවුරු ජාතක කතා රාශියකදී ඇති කරන්නේ. ඉතින් අන්තිම දවසේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා අන්තිම දවසේ බුදු වෙන්න ඕන්න මෙන්න කියලා මාර පරාජය කරන වෙලදී මාරේ ඇවිල්ලා පුදුම විදියට තර්ජනය කරා. නිନ୍ଦා කරා. ඔක්කොම කියලා බුදු ජානසේ ඇස් දෙක ඇරලා බැලුවෙත් නෑ දැක්කේ නෑ වගේ ඇහුනේ නෑ වගේ ඊට ඊට පස්සේ කිව්වා තෝ ඒ වාඩිලා ඉන්න පොළොව තොටයි යුමි නෑ මුතින් ඵලයන් යන්නේ ඉතින් බුදු ජානසේ කරපු දේ මේ තමන්ගේ ලේ දන් දීලා තියෙන හතර මහා සාගරයට වැඩියි ඇට විතරක් එකතු කරොත් මේ බාහිර පර්වතයට වැඩි. කඳුළු හැල්ලා තිනවා මෙච්චර. ඒක හිත් පිටත එක එකක් දන්නේ නැහැ. මහ පොළොව විතරයි දන්නේ කියලා මහ පොළොවට අත තිබ්බහම මහ පොළොව හෙල්ලුම් කෑවල. මේ ලෝකේ ඉන්න එකෙකුට මේක තේරෙන්නේ නැහැ. හිත් පිට තියෙන කාටවත් තේරෙන්නේ නැහැ. නමුත් මේ ඝනකඩ මහ පොළොවට තේරලා පොළොව හෙල්ලෙනකොට මාරයා නැගලා හිටියේ ඒ විශාල ඇතෙක් උඩ ඇතා හිටුවා සුනාමියක් එනවා කිය. ඌ දුවන්න පටන් ගත්තා. ඉතින් එතකොට මාරයා අරගෙන නෙදුවනේ. එතකොට පස්සේ හිටපු කට්ටිය හිටුවා පරාදිලා දුවනවා කියලා සීරම කඩාගෙන පළච්චි. මහා පොළොවේ හෙල්ලුම් කන්න තරම් අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා මහා බෝසතාණන් වහන්සේ ගාව. මොකද මීට වැඩිය දුක් විඳලා තියෙනවා චරිචුරු ගන්න නැති. මේ ගෑනුන්ගේ වැඩි කියලා මට හිතෙනවා. ඉතින් මම හරියට බැනුම් අහනවා බණ මේ බණ කියලා කරබන හිටපන්කො මම ඕක කරන හිටනම් මම බැනුම් අහන්නේ මට කියන්න හිතන ඉවරේ නිසා අනේ චරිචුරු ගෑවිලා නතර කරපල්ලා. උඹලා හරි ලස්සනයි. උඹලා හරි දක්ෂයි. උඹලා හරි ශක්තිමත්. මේ චරිචුරු නතර කරා නම් අත්ත ගාව නිවන. චරිචුරු උනත් මැරෙනවා. නැතත් මැරෙනවා. මැද්දුම් බණ්ඩත් මැරෙන ලොකු බණ්ඩත් මැරෙනවා. මැද්දුම් බණ්ඩ වීරෙක් විදියට මැරෙන අයියා මේ අපේ ඇහැළ බල પરම්පරාවට හරි කැතයි අඬන්නේවා. උඹට ඊටව මම මැරණ හරි පෙන්නන්න කියලා මෙන්න මේ බුද්ධ පුත්‍රයෝ වෙයලා බුද්ධ දොහිත්‍රයෝ වෙයලා දුක කාවට පස්සේ කාටවත් දෙන්නේ නැතුව ශොකබ්දෝබරක වගේ මේක තියාගෙන මට පුළුවන් ද මේකෙන් අලුත් අලුතෙන් අකුසල රැස් නොකරින්න කියලා ගන්න පටන් ගත්තොත් ආයේ මොකුත් නැහැ ඍතු ගුණයත් උදව් කරනවා යක්ෂයෝ ප්‍රේතයෝ දෙයියෝ බ්‍රහ්මයෝ දෙකට නැමෙනවා ඉතින් සමේ තියෙන ಗುಣ ටික එල්ල කරගන්න හරියටම එල්ල වුණාට පස්සේ වරදින්න දෙයක් නෑ. ඒ යම් වෙලාවක ප්‍රීතියෙන් අපිට එන දුක් දරාගෙන ඉන්න පටන් අරගත්තා නම් අන්තිමට මේ පැමිණෙන හැම දුකක්ම සුඛයකටපත් වෙච්ච වෙලාවේදී අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දක්ෂයෝ. ඒක දරණ භාජනයක් බවටපත් වෙනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ ගිහිල්ලා කවදා හෝ පරියංකේදී මරණ දුක හා සමාන දුකක් ඇවිල්ලත් කරබන හිටපු දවසේ පහුවෙන්ද තමයි සෝවාන් වෙන්නේ. ඒක නිසා දුක පැනලා ගිහිල්ලා ලැබෙන සැපක් නෙවෙයි මේක තියෙන්නේ මූර්තේ හරහා තමයි අමූර්තයට යන්නේ. දුක අවබෝධ කරන්නේ වැඩි දුකකදී කතා නොකර සිටීමේ ශක්තිය වැඩෙනවනම් ඒක තමයි දුක්ඛ නැත්නම් පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කිරීමේ ක්‍රමේ නැත්නම් වැටහෙන දේ ඒක දන්නේ Taman විතරයි. ඒකට කාටවත් කියන්න බෑ නිසා සිළු දිනාට මේ කරගෙන යන වැඩේ තවත් තෙදකින් යුක්තව කටයුතු කරන්න ශක්තිය ධෛර්ය බැල ලැබේ බලය ලැබේවා තමන් යන වාහනේ සොකප් සෝබරයක් එන්න වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි